අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්පන්න කාරුණික පින්නතුනේ හැම කෙනෙක්ම උතුම් අද දවසේදී අප යෝජනා කරගෙන සිටිය විදිහ තමයි අසුබ භාවනාව පිළිබඳව මූලික වශයෙන්ම යම් හැඳින්වීමක් කරලා සාකච්ඡාවට අවකාශය සලස්වන්නට අපේක්ෂා කරන්නේ මේක පෙර අප දේශනා ගණනාවකින් අසුබ භාවනාව පිළිබඳව විශේෂයෙන් කරුණු කාරණා රාශියක් පැහැදිලි කරන්නට යෙදුණා. ඒ ඔස්සේ ප්‍රායෝගිකව කෙනෙක් මේ භාවනාව දියුණු කරනවා නම් අද දවසේදී අපේක්ෂා කරනවා ඒ භාවනාව දියුණු කිරීමේදී ඇතිවන ප්‍රශ්න ගැටළු වලට පිළිතුරු සපයන්නට ඒක භාවනා කරන අයට වැදගත් පියවරක් වන නිසාම. ඒ වගේම පසුගිය අවසාන දේශනාව තුළින් අපි අසුබ කොත්හාස පිළිබඳව හඳුන්වා දීමක් සිදු කළා. මම හිතනවා තාක්ෂණික ගැටලුවක් සමග නිසා අපට ඒට අදාළ වෙන ඒ රූපරාම දර්ශනය කරන්නට නොහැකි වුණා. අද දවසේදී ඒ රූපරාම ටික සහ අනිකුත් රූපරාම ටිකත් පෙන්වා අවසන් කරලා ඊට පස්සේ බලාපොරොත්තු වෙනවා ඔබට ප්‍රශ්න ඇසීම සඳහා අවකාශය සලසා දෙන්නට. ඒ වගේම මූලික වශයෙන්ම මෙතනදී බොහොම කාරුණිකව සිහිපත් කරනවා මේ අසුබ කොටහස පෙන්වා දීමේදී ශරීර අභ්‍යන්තරයේහි පවත්නා ඒ රූප රාමු පෙන්වා දෙන්නට සිද්ධ වෙනවානේ. එතකොට යම් කිසි කෙනෙක් ඒ ඒ වගේ රූප රාමු සඳහා අදි සංවේදී තත්ත්වයන් වල ඉන්නවා නම් මේ රූප රාමු පෙන්වන නිසා මෙතනින් ඉවත් වුණාට ඒ පිළිබඳව ගැටලුවක් නැහැ. නමුත් අසුබ භාවනාව සිදු කරන කැමැති ඒ කොටස් පිළිබඳව හඳුනා ගන්නට කැමැති පින්නතුන් මේකත් එක්ක රැඳී ඉඳීම ඉතාම වැදගත් පියවරක් බවට පත් වේවි. අසුභ භාවනාව පිළිබඳව අපි වඩනකොට විශේෂයෙන්ම ඒ දෙතිස් කුණප කොටහස පිළිබඳව සිහිපත් කළ යුතු ආකාරය පිළිබඳව විශේෂයෙන්ම පැහැදිලි කරන්නට යෙදුණා. එතකොට මේ දෙතිස් කුණප කොටහස පිළිබඳව විශේෂයෙන් අපි හඳුනා ගැනීමේදී එක් එක් කුණප කොටාසේහි ස්වභාවය පිළිබඳව ඒ වගේම පර්යන්තය සහ ඒ කොටස් පිහිටි දිශාවන් පිළිබඳව අපි හඳුනාගත යුතු බව එහිදී විශේෂයෙන්ම පැහැදිලි කරගන්නට යෙදුණා. එතකොට පින තුනේ දැන් මේ පළමුව අපට දකින්නට පුළුවන්කම තියෙන්නේ කෙස් පිළිබඳව. එතකොට කේසා කියන මේ කොටස පිළිබඳව ඔබ විමසා බලනකොට මේ ශරීරයේ තිබෙන ඒ කෙස්වල ස්වභාවය පිළිබඳව ඔබට නිතින්ම අරමුණු කරන්නට පුළුවන්කම ලැබෙන්නට අවශ්‍යයි. එහිදී අර පියකරු ස්වභාවයෙන් පවත්න කෙස් පිළිබඳව අරමුණු කිරීමකට වඩා කෙස් කියන ඒ දී තිබෙන යථා ස්වභාවය ප්‍රකට වෙන විදිහට අප්‍රසන්න බව ඔබේ හිතට නැගෙන විදිහට ඒ කියන්නේ එතන තියෙන පිළිකුල් මිශ්‍රිත ස්වභාවයෙන් ඒ අරමුණු කරන්නට පුළුවන් වෙන විදිහට අරමුණු කිරීම තමයි වැදගත් වෙන්නේ. මම හිතනවා මූලික කොටස් ටික ඔබට අවබෝධයක් තියෙනවා කියලා. නමුත් ඒ දේවලුත් දර්ශනය කරගෙනම මේක ඉදිරියට අරගෙන යන්න මේ ලෝමා කියන දෙවෙනි කොටස. ඒ වගේම නඛා කියනකොට ඒ නියපොතු සම්බන්ධයෙන් ඒ වගේම දන්තා කියනකොට ඒ දත් පිළිබඳව අපිට අසුබ වශයෙන් සිහිපත් කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි පචෝ කියනකොට ඒ සම පිළිබඳව අපිට සමෙහි තියෙන අසුබ ස්වභාවය පිළිබඳව හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම මාංශං ඒ ශරීරයේ තියෙන මස් පිළිබඳව ඒකේ යථාර්ථය පිළිබඳව අපි එළියෙන් බැලුවට චර්මය මත පිහිටි සිවිය දිහා බලලා අපි අතුලාන්තය පිළිබඳව තීරණය කළාට එහි පවත්නා යථාර්ථය නම් මෙබඳු වූ අසුබ වූ මාසමේ ස්වභාවයන් කියන මේ නිමිති ඔබට ග්‍රහණය කරගන්නට පුළුවන් නම් ඒක තමයි මේ අසුබ භාවනාවේදී තාම වැදගත් වෙන්නේ මේ නිමිති තමයි ඔබ ආදේශ කොට නැවත සිහි කළ යුතු දේ බවට පත්වන්නේ තමන්ගේ කයටත් ඒ වගේම බාහිර පවත්නා සත්පුද්ගල භවින් ඔබට ලැබෙන ඒ රූපාදියට පවා ඔබ ආදේශ කිරීම සිද්ධ කළ යුතු වන්නේ ඒ වගේම නහරවැල් කියනකොට මේ තියෙන්නේ මේ ඔබට දකින්නට පුළුවන්කම තිබෙන්නේ ඒ නහරවැල් පිළිබඳව. එතකොට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා නහාරු යන්නේ අපි අර ශ්වේත වර්ණයෙන් යුක්ත ඒ නහරවැල් පිළිබඳව කතා කළා හරියට මස් සහ නහරවැල් පිළිබඳව අර කටුමැටි වරිච්චි බිත්තියක බඳින ලද ඇටකොටු වටා බඳින ලද බැමි වගේ මේ නහරවැල් වලින් බැඳිලා ඔබන ලද නැටි වගේ මස් වලින් එද්දී තිබෙන කයක් කියන මේ අසුබ නිස්කිත ස්වභාවය ඔබට මනාව ප්‍රකට කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒත් මේ නහරවැල් කියන දේ පිළිබඳව ඔබ සිහිපත් කළත් ඔබට මෙනෙහි කරන්නට සිද්ධ වෙන්නේ එහි තිබෙන ඒ අපුල දනවන ස්වභාවයේ මිසක පියකරු ස්වභාවයක් විදිහට නෙමෙයි. ඒ වගේම අට්ටි කියනකොට අට්ටි කියලා කියනකොට ඒ ඇටකටු වල තියෙන ස්වභාවය අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ අස්තිවල තිබෙන ශරීර අභ්‍යන්තරයේ තිබෙන අස්තීන් සහ ඊට පස්සේ අපට ඒ බාහිර තියෙන අස්ති රූපයන් පිළිබඳව බලලා ඒ දේවල් වර්ණාදී විදිහට අපට හොඳින් ඒ නිමිති විදිහට මානසිකාරයේ පවත්වන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඇට මිදුළු කියනකොට අට්ටි මිදියා කියලා අපි කියන ඇට මිදුළු කියන එක ඒ අස්ති අභ්‍යන්තරයේහි පවත්නා අසුබ නිස්සිත ඒ කොට්ටාසේ තමයි අත්ති මිත්‍යා කියලා කියන්නේ. මේ නිමිති දිහා බැලුවාම ඔබ හොඳින් මේ නිමිති ග්‍රහණය කරගන්නවා නම් නැවත නැවත වටිනවා. මේ වීඩියෝ පටේ පසුවට හෝ ඔබ නරඹනවා නම් ඔබට වඩාත් ඒ අසුබය දැනෙන කොටස ඒ රූපරාම විදිහට ඔබ අවශිෂ්ට කරගෙන හෝ ඉතුරු කරගෙන ඒ දිහා නැවත බලමින් එහි නිමිති ග්‍රහණය කරමින් එහි පවත්න අසුබ නිස්කිත ස්වභාවය පිළිබඳව ඔබ මානසිකාරයේ පැවැත්වීම ඊටාම වැදගත් වෙනවා. ඒ වගේම වක්කම් කියනකොට මේ වකුගඩු වල පැවැත්ම වකුගඩු වල ස්වභාවය ඔබට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා අසුබ නිස්සිත කය ඇසුරු කරගෙන පවත්නා කය අභ්‍යන්තරයේහි පවත්නා ඒ වස්තුවක් විදිහට ඔබට හොඳින් ව්‍යවස්ථාපනය කරන්නට පුළුවන් ඒ කයෙහි උඩ කොටසෙහි පිහිටි රත් පැහැගත්තා වූ මේ වකුගඩුවල තිබෙන අසුබ නිස්කృత ස්වභාවය පිළිබඳව. හදයන් කියලා කියන අපි හෘද වස්තුවට. එතකොට මේ හෘද වස්තුව කියන එකත් බොහොම අපි හදවත කියලා වචනයකින් සාමාන්‍යයෙන් කතා කළාට බොහොම අපුල දනවන අප්‍රසන්න වූ රුධිර ගන්ධයෙන් යුක්ත බොහොම පිළිකුල දනවන්නා වූ දෙයක් එහි නිමිති අරගෙන ඒ පිළිබඳව කෙනෙකුට භාවනා වශයෙන් වඩන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම යකනම් කියලා කියනවා මේ අක්මාවට අක්මාවෙහි ස්වභාවය පිළිබඳවත් ඔබට නිමිති වශයෙන් ගන්නට පුළුවන්කම තිබෙනවා. මේ රත් පැහැ වර්ණ ඇති ශරීරයේහි උඩ දිශාවෙහි පිහිටි අක්මාවෙහි ස්වභාවය මෙන්න මේක නේද මේ අසුබනේ සිට ස්වභාවයක අසුබ ස්ථානයක නේද මෙය පවතින්නේ කියලා මේ දක්වා තිබෙන රූප රාමු අනුව ඔබට ඒ අසුබ අසුබ අනුව ගිහිල්ලා ඔබට ඒ පිළිබඳව මානසිකාරය පවත්වන්නට හොඳින් පුළුවන්කම තිබෙනවා. ඒ වගේම කිලෝමකම් කියලා කියනවා දලඹුවට මේ ශරීරයේ ඒතුඩ දිශාවේ හිපිහිපි ඒ දලඹුව නැමැති මේ අසුබ කොටාසය පිළිබඳව ඔබ මානසිකාරය පවත්වනවා නම් එය ඔබට මේ අසුබ භාවනාවේදී තාම වැදගත් වෙන දෙයක්. ඒකට මේකෙදී අපි බලාපොරොත්තු වෙන්නේ මේ වෙච්චිස් කුණප කොටහසයන් පිළිබඳව ඔබට හඳුන්වා දීම මූලික වශයෙන්ම. එතකොට මේ රූපරාම දිහා බලලා ඔබට පුළුවන් නිමිති වශයෙන් මේ දේවල් හොඳින් ග්‍රහණය කරගෙන එහි තිබෙන අසුබ නිස්සිත ස්වභාවය තමන්ගේ මනසට හොඳින් පිහිටුවාගෙන තමන්ගේ කයත් බාහිර කයත් ඒ විදිහට මානසිකාරයේ පවත්වන්නට පුළුවන්කම තියෙනවා. එහෙකම් කියලා කියනවා බඩදිවට ඒ බඩදිව කියලා කියනකොට ඒ ශරීර අභ්‍යන්තරයේහි උඩ දිශාවෙහි පිහිටි ඒ කොටස පිළිබඳවත් ඔබට පුළුවන් මාන හොඳින් මානසිකාරය පවත්වන්නට මේ ප්‍රමාණයෙන් අඟල් 7ක පමණ ප්‍රමාණයක් වන මේ විදිහට කළුවස්සෙකුගේ දිවක් බඳවි කියලා දක්වලා තියෙනවා. ඒ බඳු ස්වභාවයෙන් යුක්ත උදර පටලයේහි මතු භාගය ඇසුරු කොටගෙන තිබෙන මේ බඩදිව පිළිබඳවත් කෙනෙකුට අසුබ වශයෙන් මෙනෙහි කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම පප්පාස කියලා කියන පෙනහළු වලට ශරීරයේහි ඒ සසන කෘත්‍යයන් සිද්ධ කරන දේ නමුත් ඊටාම අප්‍රසන්න වන අසුබ නිස්සිත වර්ණ ගන්ධ ආදී සියලු දේවල් තුළින් අසුබ අසුබයම දක්වන අසුබේම ස්වභාව කොටගත්ත කොටසක් හැටියට ඔබට නිරන්තරයෙන්ම මනස්කාරයේ පවත්කම තියෙනවා. ඒ වගේම අන්තං කියලා කියනවා ඒ ආහාර මාර්ගයට ඒ කියන්නේ බඩවැල් කියලා අපි සාමාන්‍ය වචනයෙන් පාවිච්චි කරනවා පිරිමි අයට දෙතිස්ත්‍රියන් සහ ගැහැණු අයට කාන්තාවන්ට අටවිස්ත්‍රියන් පමණ වන ප්‍රමාණයක් වන කොට මෙනෙහි කරන්නට පුළුවන් මේ කයෙහි පවස්නා කොටස් විදිහට. ඒ වගේම අතුණු බහන් කියලා දක්වනවා මේ අර අන්ත ගුණ කියන වචනයෙන් තමයි මේක හඳුන්වන්නේ ඒ ශරීරයේ තියෙන අන්ත එහෙම නැතිනම් ඒ අපි ඉස්සෙල්ලා අන්ත කියලා කියනවා බඩවැල් වලට බඩවැල් අතර නැමීම් තියෙන තැන්වල පවත්නා මේ ඔබට රූප රාමු වලින් දකින්නට පුළුවන් ඒ අසුබ මිශ්‍රිත කොටස තමයි අතුරු බහන් කියලා දක්වන්නේ නැතිනම් අන්ත ගුණ කියන වචනය තුලින් හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා ඒ වගේම උදරියන් කියලා කියනවා උදර කියනවා අපි මේ කුසට උදරියන් කියලා කියනවා මේ උදරය අසුරු කරගත්ත ඒ නොපැසුණු ආහාර කාල කාල අවසානයේදී ඒ පැසවීමට භාජනය නොවුණු ඊටමත් අප්‍රසන්න වුණ පිළිකුල් ස්වභාවයෙන් වැටහෙන ඒ නොපැසුණු ආහාර තමයි ඒ උදරියන් කියන්නේ කියන වචනය තුලින් හඳුන්වන්නේ. ඒ වගේම කරේසන් කියලා කියනවා මේ කය හිම පිහිටි ඊටමත් දුබද වෙන පිළිකුල් වෙන අප්‍රසන්න වෙන අපි සාමාන්‍ය වචනයෙන් පවා අප්‍රසන්න කරන අසුචිය කියලා අපි පාවිච්චි කරන තව දෙයක් අප්‍රසන්න භාවය හඳුන්වන්නට එතකොට මේ අසුචි කියලා කියන නැතිනම් කරීසං කියලා pāli වචනයෙන් අපි පාවිච්චි කරනවා මේ මල අසුචි හඳුන්වන්නට ඒකත් අසුබ නිස්කිත දෙයක්මයි කියලා ඔබට පුළුවන් හොඳින් ව්‍යවස්ථාපනය කරන්නට ඒ වගේම මත්ත ලොංගම් කියලා කියනවා මොළයට මොලේ කියන දේ ඊටාම මෙහිදී දකින්නට ප්‍රියමනාප ප්‍රසාද උපදවන දෙයක් නෙමෙයි. ඊටාමත් දකින්නට අප්‍රසන්න වන අසුබ ස්වභාවයෙන් යුක්ත වූ කොටහසයක්. ඒ මොලය කියන එක පිළිබඳවත් ශරීරයේ උඩ දිශාවෙන් පිහිටි ඒ අස්තිපංජරයෙන් සීමා වුණ මේ මොලේ හිතේන නිමිති අරගෙන කෙනෙකුට භාවනාව දියුණු කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම පිත්තම් කියලා කියනවා ශරීරය තුළම පිහිටි ඒ පිත ධාතුවට සහ නැතිනම් තව විදිහකට කිව්වොත් පිත්තාශය හඳුන්වනවා මේ පිත කියලා ඒකත් අසුබ වූ ගන්ධයෙන් යුක්ත වන දෙයක් හැටියට දැන් ගන්ධයන් මේ විදිහට රූප වලින් දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහනේ. එතකොට ඒ නිසා ඒ දේවල් හැම වෙලාවකදීම ඔබට රූපරාම වලින් ග්‍රහණය කරගන්නට බෑ. ඒකයි අසුබ භාවනාව වඩාත් ප්‍රගුණ කරන්නට කැමති කෙනෙකුට අපි මුලින්ම සිහිපත් කළේ මේ කොටස් යදාලා තැනකට ගිහිල්ලා බලන්නට පුළුවන් නම් ඒක ඊටාම ප්‍රායෝගිකව ඒකේ ගන්ධයන් සමග අත්විඳින්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම සරව ශරීරය තුළ පවත්නා දෙයක්. ඒකට සරව කියන දේ උබ්බෝ කියලා අපි පළවචනය විදිහට පාවිච්චි කරනවා. ඒකත් අසුබ වූ දුර්ගන්ධයෙන් යුක්ත වූ දෙයක්. රුධිරයත් එහෙමයි ලේ ධාතුවත් ඒ විදිහටම අසුබ වුණ අප්‍රසන්න වුණ දෙයක් හැටියට ව්‍යවස්ථාපනය කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම සේදෝ කියලා කියන දහදිය ඒකත් ඊටමත් ගන්ධයෙන් යුක්ත අසුරු කරන්නට නොහැකි බවකින් යුක්ත දෙයක් තමයි දහදිය කියලා කියන්නේ සෑම කෙනෙකුගේම ශරීරයෙන් පිට වෙන ඊටමත් අසුබ වූ දෙයක්. ඒ වගේම මේදෝ කියලා කියනවා මේදය ශරීරයේහි තැම්පත් වන ඒ තෙල් මේද තෙල් කියලා අපි හඳුන්වනවා. ඒකත් අසුබ වුණ දුගඳවත් වන ශරීරයේ පුරාම පිහිටා ඇති ධාතුවක් හැටියට මේ දේ හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. අස්සු කියලා කියනවා කඳුළු වලට මම හිතනවා ඒ කොටස් නම් ඔබට වඩා ප්‍රකටයි. ඒ වගේම වසා වරුණු තෙල් කියලා කියනවා ශරීරයෙන් ගලන ඒ තෙල් තෙල් වැනි දෙයක් ඔබට දකින්නට පුළුවන්කම තියෙනවා. ඒකට කියනවා වරුණු තෙල් කියලා. ඊට පස්සේ කේල කියලා කියනවා කෙලවලට චේතය සෑම තැන සෑම කෙනෙකුගේම පවත්නා එකේට ඊටමත් අප්‍රසන්න වුණ ඊටමත් දුගද ස්වභාවයෙන් යුක්තවන දෙයක් තමයි කෙල කියලා කියන්නේ. ඒ වගේම සොතු කියලා කියනවා මේ කොටස් ඔබට ප්‍රකට නිසා වඩා පැහැදිලි කරන්න මම හිතන අවශ්‍ය වෙන්නේ නැහැ කියලා මේකේ නිමිති විදිහට සිංගානිකා කියන දේවල් ඔබට ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ලසිකා කියලා කියනවා සඳ මිදුළු වලට මේ අස්ති අතර පවත්නා ඒ දේවල් එතකොට අසුබ ස්වභාවයෙන් යුක්තයි පිළිකුල් ස්වභාවයෙන් යුක්තයි ඒ දේ ඔබට පුළුවන් අසුබ කරගෙන මේ භාවනාවට පාදක වන දෙයක් බවට පත් කරගන්නට ඒ වගේම මුත්තන් කියලා කියන මුත්‍රාවලට මේ විදිහට ඔබට පුළුවන්කම තියෙනවා ශරීරයේ තිබෙන මේ අසුබ කොටහස පිළිබඳව හඳුනාගෙන තමන්ට වඩා අපුල දැනවෙන අප්‍රසන්න බව තේරුම් යන ඒ කොටස් පිළිබඳව ඔබට මානසිකාරයේ පවත්වන්නට පුළුවන්කම තිබෙනවා. ඒ කොටස් පිළිබඳව ඔබ මානසිකාරයේ පවත්නකොට ඊටාම පැහැදිලිව ඒ අසුබ කොටාසයන්හි ස්වභාවය පිළිබඳව නිමිති ග්‍රහණය කරගෙන භාවනාව સિદ્ધ කරනකොට ඔබට බොහෝ විට ඒ කයෙහි තිබෙන අප්‍රසන්න ස්වභාවය වටහා ගන්නට පුළුවන්. අපි මුලින්ම සිහිපත් කළා වගේ අප්‍රසන්න ස්වභාවය Tamanට හොඳින් වැටහි යනකොට ඒ ඒ කොටස තමාගේ කයට ආදේශ කරලා තමාගේ කය තුළද පවතින්නේ ඒ බඳු වූ අසුබ ස්වභාවයෙන් යුක්ත දෙයක්මයි නේද කියලා හොඳින් තමන්ගේ කය පිළිබඳව ආවර්ජනා කරමින් කය පිළිබඳවම මෙනෙහි කරමින් කය පිළිබඳව හික්මෙන. එතකොට කය පිළිබඳව හික්මනකොට තමාගේ කය සුචිභූත වූ නැතිනම් පිරිසුදුව පවත්නා දෙයක් නෙමෙයි අපිරිසුදු වූ දෙයක්මයි එය කිසිසේත් අපිට ආශාවෙන් අසුරු කළ හැකි දෙයක් නෙමෙයි කියන සිහිනුවන තමන්ට තමන්ගේ කය පිළිබඳව පවත්වන්නට පුළුවන්කම තිබෙනවා. ඒකට තමන්ට තමන්ගේ කය පිළිබඳව ඒ විදිහට පවත්වන්නට පුළුවන් හැඟීමම ඔබට මධ්‍යස්ථ ලෙස ලෝකයේ තුල හම්බෙන පුද්ගලයන් පිළිබඳවත් ඊට පස්සේ ඒ විදිහටම තබන්න පටන් ගන්න අනිත් රූප දකින්නකොට මෙබඳු වූ අසුබ නිස්සිත වූ කයක් නේද කියලා අර එක කොට්ටාසයකින් දැකපු අසුබ නිස්සිත ස්වභාවය අර බාහිර ඔබට මධ්‍යස්ථ ලෙස හම්බෙන පුද්ගලයන් කියන තැනට ආදේශ කරලා ඒ අසුබ නිස්සිත ස්වභාවයෙන් ඔබ ඒ කය ඒ රූපය දකින්නට පටන් ගන්නවා. ඒක තමයි දෙවන අවස්ථාව අපිට අසුබ භාවනාව සිදු කරනකොට පළමු අවස්ථාව කොට්ටාස්සේ අසුබ කොටස් ටික මෙනෙහි කිරීම දෙවන අවස්ථාව කියලා කිව්ව එක තමන්ගේ පැත්තට ආදේශ කොටගෙන මානසිකාරය පැවැත්වීම සෙවන අවස්ථාව තමයි ඒක බාහිර කයට බාහිර අයගේ ඒ අපිට පේන්න පුළුවන් තැන්වලට ඒක ආදේශ කිරීම එකත් මධ්‍යස්ථයිදී. පියවරක් විදිහට ගත්තොත් හතරවෙනි පියවර හැටියට ඔබට බොහොම ප්‍රිය විදිහට රාගය අධික කොට ඔබට දකින්න පුළුවන්කම ලැබෙන එබඳු වූ අය පිළිබඳව ඒක පවත්වන්නට උත්සාහවත් වෙන්න. එතකොට ඔබට මේ කොටස බලනකොට අර හිතෙහි ඇතිවන අධිකතර රාගාදී සිතුවිලි ඔබට පුළුවන් බොහොම ඉක්මනට මේ දේවල් යටපත් කරගන්නට, මේ දේවල් දුරු කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒකට දැන් ඔබට වඩා එහි අප්‍රසන්න බවක් දැනෙනකොට එතකොට මේ පිළිකුල් නිස්සිත සංඥාව ඇසුරු වෙනකොට දැන් මේක වඩන්න අවශ්‍ය ක්‍රමයක් තියෙනවානේ. Tamanta ආදේශ කළා. ඊට පස්සේ Tamanta මධ්‍යස්ථව ලැබෙන අයට ආදේශ කළා. ඊට පස්සේ ඔබට ඒ විදිහට මධ්‍යස්ථව නොලැබෙන ප්‍රියභාවයෙන් ඇසුරු වෙන තැන් වලටත් ඒක ආදේශ කළා. දැන් එතකොට මේ කයෙහි ස්වභාවයෙන්ම පිළිකුල් බව ඔබට ඕනෑම මොහොතක අරමුණු කළ හැකි පරිදි ඔබේ හිත ඒකට පුරුදු කරන්න. හිත ඕනෑම මොහොතකදී අසුබ නිස්සිත ස්වභාවයට තබන්න පුළුවන් මට්ටමට ගැනීම සඳහා හිත නැවත නැවත ඒක භාවිත කරන්න. ඒකෙන් අදහස් කරන්නේ හිත ඒ භාවනාව තුළම එක දිගටම නොනවත්වාම ඔබ පවත්වා ගත යුතුයි කියන එක නෙමෙයි. අපි කියවා මේක වැඩි යුතු වෙන්නේ අර රාගය අධික කොට පවත්නාකොට ඒ රාගය දුරු කර ගැනීම පිණිස මේ භාවනාව සිද්ධ කරන්නට කියලා. සාමාන්‍යයෙන් ගෘහ ජීවිතයක් ගත කරන ඔබ මේ භාවනාවේ භාවිතය හඳුනාගත යුත්තේ ඒ විදිහට. එතකොට ඊට පස්සේ ඔබ ඒ විදිහට හිතෙහි පවත්නායේ රාගය යටපත් වෙනකොට වෙන සමත නිමිත්තක් ඔබට පුළුවන් ආශ්‍රේවණය කරන්නට. එහෙම නැතිනම් ඔබට පුළුවන් මේ දෙතිස් කුණප කොටහසෙම අර අපි කලින් සිහිපත් කළා වගේ අර ධාතු පැත්තට බර බරකොට පඨවි ආපෝ තේජෝ ආයෝ කියන මේ සතර මහා ධාතු ඇසුරු කරගත්ත කොටස් වලින් අපි දන්නවා පඨවි ගති අධිමත්ත සහ ආපෝ ගති අධිමත්ත කොටස් පිටේට ප්‍රධාන කොටස් දෙකක් අපිට දකින්න පුළුවන්. අන්න ඒ අධිමත්ත කොටස් දෙක වෙන්කොට දකින්න. ඒකල ධාතු ධාතුව පැත්තට හිත තියන්න. මේ කියන්නේ අසුභයේ පැත්ත වඩා ඔබට ප්‍රකට වෙලා එතනින් රාගයට ඉඩ නැති වෙනකොට ඊට පස්සේ අර ධාතුව පැත්තට ධාතු මනසිකාරයේ පැත්තට ඔබේ හිත නිකම්ම පවත්වන්නට උත්සාහවත් වෙනවා. එතකොට අර මේ කය ස්වභාවයෙන්ම ධාතු මට්ටමේ වේතන්. සුදු ධාතු මාත්‍රයක් පමණයි නේද? කියන දැකීම ඇති වෙන විදිහට මේ කයෙහි තියෙන ධාතු අවස්ථානයේ පැත්ත सिद्ध කරන්න. ඒකම බාහිර පැත්තටත් නැඹුරු කරන්න. එතකොට අපි අර අසුබ භාවනාවෙන් චතුධාතු අවස්ථානයේ පැත්ත සතර ධාතු ව්‍යවස්ථාපනය කරන පැත්තට අපේ මනස ගන්න පුළුවන්. එතකොට අර කායික වශයෙන් සිද්ධ වෙන පවත්නා ඒ ධාතු මනසිකාරය සිද්ධ කරනකොට ඒකේ හිත මනාකොට පිහිටා තියෙනවා නම් අපිට පුළුවන් ඒක බාහිර පවත්නා ධාතුන්ට සංසන්දනය කරන්නට. යාචමේ අධ්‍යාත්මිකාච පටවි ධාතු, බාහිරාච පටවි ධාතු, පටවි ධාතු රේවේසං. යම් ආධ්‍යාත්මික පටවි ධාතුවක් තියෙනවා නම් බාහිර පටවි ධාතුවක් තියෙනවා නම් මේ පටවි ධාතුව කියන එක එක සමානමයි. මේ පටවි ධාතුව එක සමාන විදිහට පවතින. මේකේ මේක ඇතුලේ පටවි කියලා තව පිට පටවි කියලා එහෙම පටවිය වෙනසක් නැහැ කියලා. ඔබට පුළුවන් පටවි ධාතුව පිළිබඳව ඊට පස්සේ හොඳින් මානසිකාරය පවත්වන්නට. ආපෝ තේජෝ වායෝ ධාතුන් පිළිබඳව මානසිකාරය පවත්වන්නට. එතකොට ඒ ඔස්සේ අර ධාතු මානසිකාරයක සිත වැඩි වීම ඔස්සේ ඔබට පුළුවන් හිත උපේක්ෂා සහගත තත්වයටපත් කරන්නේ. මොකද කෙනෙකුට ඇතැම් විටක අර අසුබ නිස්සිත ස්වභාවය පිළිබඳව වඩන්නට ගිහිල්ලා අන්තිමේටම හිතේ අර නිතරම ගැටීම් සහගත ස්වභාවයක් ඇතිවන්නට පුළුවන්කම තියෙනවා. ඒ ඒ පැත්තට හිත ඒ නිසා නොයන විදිහට Taman දක්ෂවන්නට ඕනේ Tamanගේ හිත කලමනාකරණය කරගන්නට. ඒ වගේම තමයි අර මේකේ සිද්ධ විය යුතු අර්ථය හඳුනාගෙන තමන්ගේ හිත කලමනාකරණය කර නොගත්තොත් එහෙම කෙනෙකුට ජීවිතයේ මේ කය පිළිබඳව මහා කලකිරීමක් ඇති වෙලා මේ කයපා කියන තත්යකටපත් වෙන්න පුළුවන්. මේ මේකේ තියෙන ඔබ වැරදි පැත්තට යන්න පුළුවන් තැන් ගැන මේ මතක් කරගන්න. ධර්මයේ පැත්ත ඔබ දන්නේ නැත්නම් දර්ශනයේ පැත්ත දන්නේ නැත්නම් මේ භාවනාව ප්‍රායෝගිකව භාවිත කරන්නේ කොතෙන්ද කියන එක ගැන ඔබ දන්නේ නැත්නම් ඔබ මේ කය ගැන කලකිරලා කය අයින් කරන්න හිතුවා කියලා ඒකෙන් කිසිම පළක් ප්‍රයෝජනයක් ඇත්තේ නැහැ. නිසා අසුභයේ වැළුවේ බැලුවේ යම්කිසි අර්ථයක් සඳහා ඒ අර්ථය උත්පාදනය කර ගැනීම සඳහා ඊට පස්සේ තමන්ගේ මානසික தත්ත්වය එතනින් තව පැත්තකට නැඹුරු කරගන්න. ඒකට මේ තමයි අසුභ භාවනාවේ ඔබ ප්‍රායෝගික භාවිතයේ පැත්තෙන් කතා කළොත් කතා කරන්නට වෙන තැන. ඒකට මේකෙදි කෙනෙකුට පුළුවන් අර්පණාමත්තමද තමන්ගේ හිත ගන්න. හැබැයි ගෘහ ජීවිතයක් ගත කරන කෙනෙකුට විශේෂයෙන්ම මේකෙදි අදහස් කරන්නේ අර අසුබ නිස්සිත ස්වභාවයක හිත තියලා අර සුබ සංඥාව දුරු කරන්නට යටපත් කරන්නට පුළුවන් මට්ටමක පළවෙනි අධීර විදිහට ඔබේ හිත ඇති කරගන්න. ඊට පස්සේ ඔබට පුළුවන් ඊතුරු තැන්වලට තමන්ගේ හිත විවිධ පැතිවලින් හිතේ පවත්නා කෙලෙස් දුරු කරන පැත්තට මනස ගන්න. හැබැයි ඒ හැම දෙයක්ම ඔබේ වටපිටාව ඔබේ මනස නිවැරදිව කළමනාකරණය කරගෙන සිද්ධ කළ යුතු දෙයක් හැටියට තමයි විශේෂයෙන්ම අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. එනිසා මේ කියපු කාරණා පිළිබඳව විශේෂයෙන්ම මේ භාවනාව සිද්ධ කරනකොට ඔබ හොඳින් අවධානය යොමු කරන්නට කියලා සිතපත් කරනවා අපිට පුළුවන් මේ වෙලාවේ ඉඳලා ඔබට මේ ඇසුරු කරගෙන තිබෙන ප්‍රශ්න ගැටලු පිළිබඳව සාකච්ඡා කරන්න. සම්මාංශ ප්‍රශ්නයක් අහන්නද? ඔව් ප්‍රශ්න අහන්න කියනවා. මේකම ගැන විතරක් දහම්තුනේ අහන්න ඕනේ. අනිත් මේ මේ අද කතා කරපු දේ ගැන විතරමද? නැහැ අපේ අසුබ භාවනාව ගැන මේක කලින් කතා කරපු දේවල් අතරින් හරි ප්‍රායෝගිකව පුහුණු කරගෙන එනකොට ඇති වෙන ගැටලුවක් හරි කමක් නැහැ. අපිට පුළුවන් මේ වෙලාවේ මේ වෙලාවේ සාකච්ඡා කරන්න පුළුවන් මේ වෙලාවේදී. සමහරක් වෙලාවට හම්තුනේ එහෙම අර ඇහැට පේන්නේ නැති නිසා අර එච්චරම නරක විදිහට ජරා විදිහට පේන්නේ නැති නිසා ගොඩක් වෙලාවට දැන් මට එහෙම ගොඩක් වෙලාවට එහෙම ජරාවට පේන්නේ නැහැ මේ ශරීරයේ තියෙන දේවල්. ඒ ගොඩක් හැමතිස්සම හැබැයි අර මේ පිරිසිදු කිරීම ගැන ගොඩාරියක් ලොකු මේවක්ක් තියෙනවා. ඒ කියන්නේ හැමතිස්සෙම පිරිසිදු කරන්නේ අර ජරා වෙන්න නොදී පේන්න. සායනහංශ තේරෙනවද මම කියපේද? ඔව්. ඔව්. ඒක නිසා හැමතිස්සෙම පේන්නේ ලස්සනට. දැන් මම වුණත් එහෙම නැගිට ගමන් වුණත් දුවල යන්නේ සුද්ධ පවිත්‍ර කරගෙන එහෙම කරන්නේ. එතකොට අනිත්‍ය වුණත් එහෙම පේන්නේ නැහැ. ඉතින් අනිත්‍ය වුණත් තමුන්ව දකින්නකොට නේ ජරාවට දකින්න ගොඩක් වෙලාට පාටම. ඉතින් එහෙම අවස්ථාවක කොහොමද අසුබයට පරිවර්තනය කරගන්නේ. අසුබය දැන් මේක නැත්තම් කලකිරෙන්න ඕනනේ හිත ගැන. ඒ කියන්නේ දැන් දත් දැක්කොත් උදේට මට එහෙම ජලාවක් හිතෙන්නේ නැත්තම් ඒක මේ අමාරුයි ටිකක්. අසුබය කියන ඇත්තට මේක අසුබ හැටියට වඩන විදිහ පිළිබඳව අපි ඊට කලිනුත් කතා කළා. විශේෂයෙන්ම දැන් අපි ගත්තාම අපි අපි ඇයි මේ දේ පිරිසුදු කරන්නේ? අපි පිරිසිදු කරන්නේ අපි ඒකේ අපිරිසිදු වීමට බිය වෙන නිසා සහ එහි පවත්නා අපිරිසිදු බව නිසා තමයි අපි ඒක පිරිසිදු කරන්නේ. දැන් මේ භාවනාවේදී අපි අරමුණු කරන්නේ මේ කය අපි පිරිසිදු කරගත් අවස්ථාවක් කියන එක නෙමෙයි. කයේ තියෙන ස්වභාවයෙන්ම පවත්නා ප්‍රකෘති ස්වභාවය ගැනයි අපි කතා කරන්නේ. එතකොට දැන් දත් ටික මැදලා හොඳින් මේක දුගඳ නැති වෙන්න අපි උපක්‍රම කරලා තියෙන වෙලාවක හරියට කොණ්ඩ පීරලා හොඳට සුවඳ කවලා කොණ්ඩ පියාගෙන ඉන්න අවස්ථාවක් හරි අරමුණු කළා කියලා අපිට පුළුවන් කමක් නැහැ මේකේ අසුබ නිස්සිත ස්වභාවය පිළිබඳව ඒ අවස්ථාව ගැන හිතලා මානසිකාරය කරන්න. ඒක ඕනම කෙනෙකුට බෑ. ඔය ප්‍රශ්නේ මම හිතන්නේ කීප දෙනෙක්ම යොමු කළා මින්ට පෙරත් අසුබ භාවනාව ගැන කතා කරනකොට එතකොට අර අස්ති අසුබේ දැනෙන්නේ කියන තැනදී ගොඩක් වෙලාවට අපි හිතන්නේ අර එළියෙන් රූපේ දිහා බලලා අපි ඒක පිරිසුදු කරගෙන තියෙන දේ අරමුණු කරගෙන අපි ගන්නවා මේකේ අසුබ දෙයක් නැහැ කියන එක Tamanට දැනෙන්නේ නැහැ කියලා. ඒ නිසා ඔයගොල්ලෝ අරමුණු කරන්න ඕනේ මේකෙදී අර අසුබ නිස්සිත ස්වභාවය තමයි ඒකේ යථා ස්වභාවය. දැන් ස්වභාවයෙන්ම ඔබ හිතලා දත් එක පිරිසුදු කරන්නේ නැත්නම් ඒක ස්වභාවයෙන්ම ඒකේ ස්වභාවය මොකද්ද අපිරිසුදු වෙන බව. හිතලා ඔබ කොණ්ඩේ පීරලා ඒ ටික පිරිසුදු කරගත් නැත්නම් ස්වභාවය මොකද්ද? ඒක ස්වභාවයෙන්ම අපිරිසුදු වෙන ස්වභාවය. එනිසා දැන් අපි නිමිති විදිහට ගන්න මේ භාවනාව સિદ્ધ කරනකොට අර අසුබ විදිහට පවත්නා එහි ප්‍රකෘති ස්වභාවය මිසක උපක්‍රම කරලා පිරිසුදු කරගත්ත බව නෙමෙයි. එනිසා අපි ඉස්සෙල්ලා නිමිති ග්‍රහණය කරගන්නට ඕනේ අර අසුබ නිශ්චිත ස්වභාවය පිළිබඳව. ඒක කෙස් පිළිබඳව කෙනෙකුට නොදැනෙන්න පුළුවන්. එතකොට ලොම් පිළිබඳව නොදැනෙන්න පුළුවන්. හැම දිහා පිටින් බලනකොට ඒක නොදැනෙන්න පුළුවන්. යටත් පිරිසෙන් මල මුත්‍ර පිළිබඳව වුණත් කෙනෙකුට නොදැනෙන්න පුළුවන්. හැබැයි ඒක අසුබ නිස්සිතව අපි තව දෙයක් එක්ක ආදේශ කරලා සංසන්දනය කරලා බලනකොට කෙස් ටිකක් බත් එකේ තිබුණොත් මොකද වෙන්නේ? එතකොට අසුචි ටිකක් අතේ ගෑවුණොත් මොකද වෙන්නේ? එතකොට තව කෙනෙකුගේ හරි මල මුත්‍ර කියන ටිකක් අපි අතේ ගෑවුනහම මොකද වෙන්නේ? එතකොට අපිට දැනෙන අප්‍රසන්න බව ඒ ඒ අදාළ දෙයට තියෙන අප්‍රසන්න බව නේද? මම මගේ කියලා අල්ලගන්න කම නිසා මට මගේ දේ අප්‍රසන්න නෑ කියලා හිතෙන්න පුළුවන්. හැබැයි මේක අයින් වෙච්ච ගමන්ම අපිට ඇවිල්ලා ඒ බඳු දෙයක් අපේ කයේ ස්පර්ශ වුණොත් එහෙම දැන් හිතන්නකෝ අපි අපි දන්නේම නැතුව කෙල ටිකක් ඇවිල්ලා මේ අපේ ඇඟේ වදිනවා කියලා. කවුරු හරි අපි ගහපුවම කෙල ටිකක් සෙම ටිකක් අරගෙන ඇවිල්ලා තමයි අපේ ඇඟට දාන්නේ. එතකොට දැන් ඒක මගේ කියන සංඥාව නැතුව අපිට ඒක වැටිච්ච ගමන් මොකද වෙන්නේ? අපිම දාපු අමන ගොඩක් වෙන්න පුළුවන් අපිට ඊළඟ පාර එනකොට අපි ඒක දන්නේ නැතුව අපේ ඇඟේ හැලුනොත් අපිට මොකද්ද දැනෙන්නේ ඒකට ඒක අප්‍රසන්නයි ඒක තමයි ඒකේ තියෙන ස්වභාවය අප්‍රසන්න බව කියන එක ඒකට අපි නිමිති විදිහට ගන්න අන්න ඒ විදිහේ තියෙන අප්‍රසන්න බව මිසක අපි ආකස්මික ආකස්මිකව ක්‍රමව මේක පිරිසිදු කරලා ආයාසයෙන් පවත්වාගෙන යන මට්ටම නෙමෙයි. ඒකට අර විදිහේ තැනකින් අසුරු කරනකොට තමයි එහි අසුබ නිමිත්ත අපිට හරියට අල්ලගන්න පුළුවන්කම තියෙන්නේ. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව් තියෙනවා. ඒකෙන් ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ ත්‍රිලක්ෂණයෙන් යුක්ත මෙම ශරීර කොටස් මම මගේ ලෙස සැලකීම ආර්ය මුසාවාදයේ ලෙස අසා තිබෙනවා. මේ ත්‍රිපිටකයේහි විශේෂයෙන් දැක්වෙන ස්ථානයක් තියනවාද? ආර්ය මුසාවාදය කියලා යමක් පිළිබඳව දැක්වෙන්නේ නැහැ. හැබැයි අසුභය සුබයි කියලා ගන්න විපල්ලාසයක් පිළිබඳව දැක්වෙනවා. අසුභ දේ සුබයි කියලා ගන්න විපල්ලාසය සෝවාන් ආරයන් වහන්සේටවත් දුරු වන විපල්ලාසයක් නෙමෙයි. ඒක සෝවාන් මාර්ගයෙන්වත් දුරු වෙන්නේ නැහැ. අසුභ දේ සුබයි කියලා ගන්න විපල්ලාසය නිසා තමයි සෝවාන් ආරයන් වහන්සේට උනත් කාමරාගය උපදින්නට පුළුවන්කම තියෙන්නේ. එම විපල්ලාස පිළිබඳව දැක්වෙනව මෙසක ආර්ය මුසාවාදය කියලා යමක් පිළිබඳව දැක්වෙන්නේ නැහැ. ආර්ය මුස කියන්නේ මුසාවාද කියන වචනයෙන්ම දැක්වෙන්නේ බොරු වචන කියන එක. බොරු වචන නැතිනම් බොරු කීම කියන එක. එතකොට ආර්යයන්ගේ බොරු කීමක් කෙසේවත් නැහැ. ඒ නිසා මේ එක ආර්ය මුසාවාද කියන එක කියනකට වඩා මම හිතනවා විපල්ලාස කියන වචනේ අපි පාවිච්චි කරනවා නම් හොඳයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ගැටලුවක් අසන්න ඔව් අහන්න ස්වාමීන් වහන්සේ අපි විදර්ශනා භාවනාව කරන කරන විටදී අර බාහිර අභ්‍යන්තර පුද්ගලෙක් නැහැ කියලා කියනක විදර්ශනා කරමින්ම ඒ ඒ බව වඩන ගමන් අපි දැන් රූපයක් දුටු විටදී එතන තියෙන්නේ වර්ණ සතහනක් ඇහි ප්‍රසාදයේ ගැටිලා චක්කු විඥානය ඒ මත පතිත වුනහම දැකීම කියන දේ ඇති වුණා එතනින් ඉවර කරන්නේ මම මම දන්නා තරමින් ස්වාමින් වහන්සේ එතනින් එහාට සිටිවිලි පවත්වන්න එපා කියන එක තමයි බුදුරජාණන් වහන්සේ කියලා තියන්නේ මට මේ ස්වාමීන් වහන්සේ තේරෙන්නේ නැත්තේ අර දැන් අපේ හිත අපිට නොතේරිම ඊට හාට දැකෙන දේ අඳුනාගෙන දිගට ඒ සිතිවිලි අපිට ඒ ඇති වෙනවා. එතකොට ඒක අපි කොහොමද ස්වාමින් වහන්සේ ටිකින් ටික ඒක අඩු කරගන්නේ කියන්නේ. තෙරුවන් සරණයි බොහොම ස්තුතියි. ඒකෙදි ඇත්තටම දැන් මෙතන අපි ප්‍රශ්න කියන දේ සීමාවක් කරගෙන තියෙනවා සුබ භාවනාව කියන කොටසට පළමු දේ අපි ඉදිරියේදී අනිත් භාවනා පිළිබඳවත් කතා කරනවා. නමුත් මේ ප්‍රශ්නය වැදගත්. ඒ වගේම මම ඒකට ඒ නිසා පිළිතුරක් ලබා දෙන්නම්. විපස්සනා භාවනාව අපි දියුණු කරනකොට විපස්සනාව වඩනකොට අපි ඒ පිළිබඳව සාමාන්‍යයෙන් මානසිකාරය පවත්වනවා. ඒක තමයි ස්වභාවය. එතකොට අර මානසිකාරය පවත්වනකොට බොහෝ දෙනෙක් එතනදී සිදු කරන වරදක් තියෙනවා. ඒ තමයි විපස්සනා වශයෙන් වුණා භාවනා කරන්න පටන් ගත්තාම මම ඒකට පාවිච්චි කරන වචනේ තමයි විපස්සනා ලෝකයක් හදා ගන්නවා කියන්නේ. කියන එක කියන්නේ දැන් තමන්ගෙන් පරිබාහිරව අපි වෙනම ඇහැ ගැන හිතනවා වෙනම රූප ගැන හිතනවා වෙනම අපි ඒ ගැන හිත හිත ඉන්න විශ්ය පරාශයක් හදා ගන්නවා. හැබැයි Tamanට ඇත්තටම ඇහැට රූපේ පේන තැන Taman ඒක බලන්න දක්ෂ වෙන්නේ කනට සද්දය එන තැන Taman කියන බව හටගන්න තැන Taman බලන්න තරම් දක්ෂයෙක් වෙන්නේ නැහැ. එනිසා අපි ගොඩක් වෙලාවට ප්‍රායෝගිකව භාවිත කරන්න ඕන දේ තමයි දැන් අපිට රූපය පේන තැනදී සිදුවන ඇත්ත පිළිබඳව දකින්න මට්ටමට අපි හිත ගන්න අවශ්‍යයි. ශබ්දය ඇහෙන තැනදී අපි පවත්තන දේ පිළිබඳව අපි ගන්නට අවශ්‍යයි. එතකොට අර හොදෙක්ම කියනවා නම් මේ තමන් කියන බව ඉපදුනේම මේ ආයතන ටික ඇති කල්හි නේද? මේ ආයතනය හටගෙන නිරුද්ධ වෙනවා කියන බව තුලම නේද සත්පුද්ගල ස්වභාවයේ පණවන්න බැරි වෙන්නේ කියන එක පිළිබඳව හට ගැනීම සහ වැයවීම කියන එක දකින්න ඕනේ මේ ආයතනාදී ධර්මයන්ගේ. එතකොට අපිට පේනවා සත්‍යයක් පුද්ගලයෙක් ලෙස ගන්නට ආධ්‍යාත්මික හෝ බාහිර හෝ කිසිම දෙයක් නැහැ කියන එක. එතකොට අපි බලන්න ගිහිල්ලා තියෙන්නේ මේ එළියේ සත්‍යයක් නැහැ කියන එක හෝ ආධ්‍යාත්මිකව සත්‍යයක් නැහැ කියලා වෙනමම දෙයක් පිළිබඳව නෙමෙයි අපි කරන් අපි කරලා තියෙන්නේ මේ පවත්නා හොදු ධර්ම සංතතියක හට ගැනීම සහ වැයවීම පෙන්වා දීලා තියෙනවා Taman තුලින් මේ මොහොත සිද්ධ වෙන දෙයක් ඇටියට ඒක පෙන්වා දෙනකොට අර සත්පුද්ගල සංඥා ටික දුර වෙලා තියෙනවා එනිසා දැන් අපි ඒක අර වෙනමම කරුණු විදිහට ජීවිතෙන් බැහැරට ගිහිල්ලා කරන මානසිකාරයක් වෙනවට වඩා අපි ඒක ප්‍රායෝගිකව භාවිත කරන්න පටන් ගන්න ඕනේ Taman කියන තැන ගොඩනැගෙන තැනින් ආයතන පරිහරණය වෙනවා කියන තැනින් ඒ විදිහට අපි ඒක භාවිත කරනකොට පහසුවෙන් අපිට පුළුවන් අර බොහෝ අරමුණු වලට හිත යන්නේක සංසිඳවලා මේ විපස්සනා නුවණ තුළ ඉඳලා ඒක දිහා බලාගෙන ඉන්න. ඒක ඊටාම වැදගත් කාරණාවක්. මොකද පළවෙනියටම අපි උපද්ද ගන්න ඕනේ නුවණ කියන එක. විපස්සනා නුවණ කියන එක. ඥාන කියලා අපි කියනවා. එතකොට ඒක ඥානයක් කියලා කියන්නේ ඒක ස්වභාවයෙන්ම Tamanට පවත්වන්න පුළුවන් දෙයක්. දැන් අපි ඉස්සෙල්ලම කරන්නේ හිතීම. තර්කණය කියන්නේ දෙයක් පිළිබඳව අපි නැවත නැවත හිතට හිතලා විතර්ක කරලා පෙන්වා දෙනවා මෙතන තියෙන පවත්න ඇත්ත මේකයි කියලා. එතකොට ඇත්ත මේකයි කියලා පෙන්වා දෙනකොට සමහරලාට ඔබට අත්දැකීමක් ඇති බන අහගෙන ඉන්නකොට ඔබට ඒ වෙලාවේදී තේරෙනවා මේක තමයි මේකේ යථාර්ථය ඇත්තටම මෙහෙම පලවන්න තැනක් නැහැ කියලා. භාවනා කරනකොට ඔබට වැටහෙන අවස්ථාව නැතරම් ඇති. අන්න ඒකට කියනවා ඔබට මේ අවස්ථාවේ ඉපදුණු නුවණක්. ඒක තමයි ඔබේ අවබෝධය. ඒ නුවණ ඊට පස්සේ ගොඩක් වෙලාවට අපි භාවිත කරන්නේ නැතුව අතහැරලා දානවා. එනිසා අපි පුරුදු වෙන්න ඕනේ අර නුවණ භාවිත කරන්න. හරියට මම ඔකට කියන උදාහරණය තමයි කණ්ණාඩි දෙකක් දාගන්නවා වගේ. කණ්ණාඩි දෙකක් අපි කණ්ණාඩි දෙක දිහා බලලා තමයි කණ්ණාඩි දෙක ඇස්වලට දාගන්නේ. කණ්ණාඩි දෙක දාගත්තට පස්සෙත් ඇස් දෙකට අපි කණ්ණාඩි දෙක දිහා බලාගෙන ඉන්නේ නැහැ. ඊට පස්සේ අපි කණ්ණාඩි දෙකෙන් එළියේ පේන දේ දිහා බලනවා. ඒ වගේ අපි මානසිකාරයේ ඉස්සෙල්ලා පවත්වන්නට ඕනේ. මානසිකාරයේ පැවැත්වීම තුළ තමයි නුවණ උපදින්නේ. නුවණ ඉපදුනාට පස්සේ අපි නුවණ භාවිත කරන්නට ඕනේ. ඊට පස්සේ පාවිච්චි කරන්නේ නුවණ. නුවණ පාවිච්චි කරනකොට අපට පේන දේ තමයි ඊට පස්සේ බාහිර පවත්නා දේ පිළිබඳව බාහිර පවත්නා යථාර්ථය අපිට ප්‍රකට වෙනකම අපිට හොඳට පේනවා. ඒ කියන්නේ දැන් අපි නුවණින් බලාගෙන ඉන්නකම නිසා. එනිසා ඔබ උත්සාහවත් වන්නට ඕනේ අර නුවණින් ඒක දිහා බලාගෙන ඉන්න තැනට ඔබේ මනසපත් කරගන්නට. එතකොට ඒක ප්‍රායෝගිකයි. අවතරයි ස්වාමීන් වහන්සේ. අවතරයි ස්වාමීන් වහන්සේ. අහන්න. එහෙනම්. මම දැන් ඩිටිස් ගෲපේ මේ භාවනා කරනකොට ස්වාමීනාන්ත දැන් සිංහලෙන් අරගෙන එහෙම කරාට ප්‍රශ්නයක් නැත්ද? කියන්නේ දැන් කේසා තෝම ඒ කියන්නේ මුලේ හදන්න කියලා කිව්වා කොටස් වශයෙන් මෙනෙහි කරන්න සජ්ජායනා කරන්න යාදී ලෙස අපි හැබැයි ඒකතර පූර්ව කාවේදී භාවනාව පටන් ගන්න මේකට ප්‍රවේශය ගන්න තැනදී කිව්වා මේක අර ගිහි කෙනෙක් විසින් පාවිච්චි කරනවා නම් එයාට ප්‍රායෝගිකව පාවිච්චි කරන්න පුළුවන් විදිහ මේකයි කියන එක. එතකොට ඔබට සජ්ජායනා කර කර ඉඳලා එහෙම කරන්න ප්‍රායෝගිකව අපහසුයි. ඒ නිසා අර පිළිකුල වැටහෙන කොටස් ටිකක් සිංහලෙන් හරි වැටහෙන pāli වචනේ මතක නැත්නම් සිංහලෙන් හරි ඒක අරගෙන භාවනා කරන්න ඒක කිසිම ගැටලුවක් නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ තව තියෙන ප්‍රශ්නයක් අන්‍යහස මම මේ සක්මන් භාවනා කරනකොට අට්ටික සංඥාව එක එහෙම සමන් නැද්ද පයත් තබනකොට අට්ටි කියලා එහෙම භාවනා කරන එක හොඳට අට්ටික සංඥාව තමන්ගේ මනසට උපුටලා අරගෙන ඒක ආදේශ කරමින් මේ කයට සහ බාහිර රූපයක් දැක්කොත් ඒ දේවල් වලට යටි යටි කියලා ඒ පිළිබඳව මානසිකාරය පැවැත්වීම හොඳයි. සක්මන් භාවනාවේදී කළත් ඉඳගෙන කළත් ඒ භාවනාවට අට්ටික සංඥාව බොහොම ඉක්මනින් වඩන්න පුළුවන් සහ හොඳ මානසිකාරයක්. එහෙමයි සාමන්ත පෙරවන් සරණට. ප්‍රශ්නයක් තියෙනවා පිළිකුල නැවත නැවත බරපතල ලෙස භාවනා කර ඊටම ස්වභාවිකවම සිත විසින් ශරීරය අතහැරෙන බැහැර කෙරෙන ස්වභාවයක් තුළ ශනිකවම කය අතහැරී සිත බලවත්ව අරමුණු වන ස්වභාවය අත්දකිමි. මෙය අවස්ථාව තුළ භාවනාව ඉදිරියට කළ යුතු ආකාරයේ කරුණාවෙන් පැහැදිලි කර දෙන මෙන්න ඉල්ලා සිටින කියලා. යම්කිසි කෙනෙකුට අසුභ භාවනාව නැවත නැවත වඩනකොට කය පිළිබඳව නිර්වේදයක් ඇති වෙනවා. ඒ කියන්නේ කය පිළිබඳව නොඇලීමක් ඇති වෙනවා. කය පිළිබඳව නොඇලීමක් ඇති වෙනකොට එයාට ඇතන් විටක මේක නොසලකා හැරලා සිත පිළිබඳව ඒ අදහස් උපදින්නට පටන් ගන්නවා. එතකොට ඒ සිත වඩා දැනෙන්නට පටන් ගන්නවා. කය කියන එකේ අනාත්ම බව, කය කියන එකෙහි අනාත්ම සතහන ප්‍රකට වෙනකොට ඊට පස්සේ ඊට වඩා හිත කියන එක කෙනෙකුට ඇසුරු වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපි කළ යුතු දේ තමයි අර සිත පිළිබඳව මානසිකාරය පැවැත්වීම. ඒක ඒ මානසිකාරය පවත්වන්නට අපි පටන් ගන්නකොට අර ආයතන පිළිබඳව කරන මානසිකාරයේ පැත්තෙන් ඇහැට වර්ණ සතහනක් ගැටුණ තැනකදී ඒ ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා සංඥා සංස්කාර සහ දැනගැනීම ඇති වෙන හැටි ඊට පස්සේ නැවත සිත විසින් ප්‍රඥප්තිය ආදී විදිහට ධර්මයන් අරමුණු කරලා ඒක රූපේ පැත්තට දාලා බලන විදිහ පිළිබඳව ඒ සිත හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් විදිහට මානසිකාරයේ පැවැත්වීමත් එතනදී වැදගත් වෙනවා ඒ විදිහට භවනා කිරීම තුළ ඒ භාවනාව ප්‍රායෝගිකව ඉදිරියට දියුණු කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තව ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ මම විදර්ශනාවට ආධුනික කෙනෙක් මේ විදර්ශනාව ආරම්භ කළ යුතු ආකාරය පිළිබඳව මූලික අවබෝධයක් ලබා දෙන්න කියලා විදර්ශනාව අපි ඉදිරියේදී වෙනම සාකච්ඡා කරනවා නමුත් ප්‍රශ්නය විමසා තියෙන නිසා කෙටියෙන් පැහැදිලි කරන්නම් ආධුනික කෙනෙක් විපස්සනාවට ප්‍රවේශය සලසා ගන්නට කලින් එයා විපස්සනාව පිළිබඳව දැනගෙන ඉන්නට ඕනේ. මූලික වශයෙන් ස්කන්ධ ධාතු ආයතන පටිච්චසමුප්පාද වගේ විෂයන් පිළිබඳව යම් අවබෝධයක් ලබා ගැනීම ඉතාම වැදගත් වෙනවා. එතකොට තමයි ආත ස්කන්ධයන්ගේ අනිත්‍ය බව, දුක් බව, ඒ වගේ ලක්ෂණ පිළිබඳව මානසිකාරය පවත්වන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ පිළිබඳව එයා ලබාගත් මූලික අවබෝධයත් එක්ක. ඒ නිසා ඒ සුතමය වශයෙන් ඔබ ඉස්සෙල්ලම ඒ ස්කන්ධයන්ගේ ස්වභාවය ආයතනයන්ගේ ස්වභාවය පිළිබඳව මානසිකාරයේ පවත්වන්නට සුදුසු දැනුම ඇති කරගෙන තිබීම වැදගත් වෙනවා. ඒ විදිහට දැනුම ඇති කරගත්තට පස්සේ පළවෙනි පියවර හැටියට ඔබට පුළුවන් ඔබට වඩාත්ම හිතට දැනෙන ස්කන්ධ වශයෙන් මෙනෙහි කරනකොටද ධාතු වශයෙන් බලනකොටද ආයතන වශයෙන් බලනකොටද ඒ විදිහට ඔබට වඩාත්ම ප්‍රායෝගික දේ ගැනීම. ආයතන වශයෙන් බලනකොට කෙනෙකුට ප්‍රකට වෙනවා වැඩි නම් ඒක අර ගන්නවා ඊට පස්සේ. එයා ඊට පස්සේ ආයතන විදිහට එයා පටන් ගන්නවා විපස්සනා කරන්න. ඒ කියන්නේ චක්කායතනය කියන්නේ මොකද්ද? රූපායතනය කියන්නේ මොකද්ද? ඉස්සෙල්ලා මානසිකාරය කරනවා. අර මුලින් අපි කතා කළා වගේ. මානසිකාරය කරලා ඊට පස්සේ තමයි ඒ තුලින් උපදින නුවණ අපි භාවිත කරන්න පටන් ගන්නවා. එතකොට ආයතන පිළිබඳව අපි ඉස්සෙල්ලා මෙනෙහි කරලා ඒ ආයතන ක්‍රියාකාරීත්වය තමන් කියන තැන සිද්ධ වෙන්නේ කොහොමද කියලා ඒ පිළිබඳව අපේ මානසිකාරය පවත්තලා එතනින් එහාට අපිට ඒකත් එක්ක දිනු කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තව ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා. නවතනේ කෙනෙක්ට කය වෙන්න දැනෙනවා නම් මේක හරිද වැරදිද? තමා තුළත් තමාගෙන් බාහිර මිනිස්සුත් තුළත් කය වෙන්න දැනෙනවා නම් තමාගෙන් පිට දකින්නවා නම් තමා තුළත් කය වෙන්ව දකිනවා නම් එතකොට අනෙක මේක කොහොමද වෙන් කරගන්නේ? තමාගෙන් බාහිර තමාත් ඇතුළුව පෙනෙනවා නම් තමා තුළට කොහොමද ඒක සමාන කරන්නේ? මේ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා මොකක්ද? මේක හරිද වැරදිද කියලා. මම හිතනවා ප්‍රශ්නය යොමු වෙලා තියෙන විදිහට කය වෙන්න දැනෙනවා නම් කය වෙන්ව දැනෙනවා කියන එකෙන් මම හිතන්නේ අදහස් කරන්නේ කෙනෙකුට කය පිළිබඳව මානසිකාරය වැඩිව දැනෙනකොට කයෙහි තියෙන අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනකොට කය වෙනමයි හිත වෙනමයි දැනෙන්න පුළුවන්කම තියෙනවා. මේකේ අවස්ථා දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි කෙනෙකුට භාවනා කරනකොට අර මුලින් කතා කරපු විදිහටම කය පිළිබඳව නිර්වේදය ඇතිවීම තුළ එහි අනාත්ම බව ප්‍රකට වීම තුළ නාම ධර්මතා හිත ප්‍රකට වීම කියන එක නිසා ඒක ඇති වෙන්නත් පුළුවන්. අනිත් දේ තමයි කෙනෙක් භාවනා කරනකොට කය පිළිබඳව භාවනා කරන්න පටන් ගන්නවා. එයා කය දිහා බලාගන්නේ තමන්ගේ සහ අනුන්ගේ කියන කය දිහා බලාගන්නේ තමන් කියලා වෙන කෙනෙක් නිර්මාණය කරගෙන එයා තමන්ගේ කය බලනවා. ඒ කියන්නේ හිතින් තමන් කියලා වෙන තැනක් නිර්මාණය කරගෙන මේ තමන්ගේ කය මේ අනුන්ගේ කය කියලා ඒ තමන්ගේ සහ අනුන්ගේ කියන කය වෙන වෙනම බලනවා හිතින් පුද්ගලයෙක් ලෙස තව කෙනෙක්ව නිර්මාණය කරගෙන. එතකොට අන්න ඒ විදිහට නිර්මාණය කරගෙන බලනකොටත් මේක දෙකක් විදිහට පේන්න පුළුවන්. තමන් කියලා වැටහෙන අයුරක් තියෙනවා. ඒ කියන්නේ තමන් කියලා තමන් හිතන විදිහක් තියෙනවා. ඒ මට මේ කයත් පේනවා අර අනිත් අයගේ කයවලුත් පේනවා කියලා විදිහකට ප්‍රකට වෙන්න පුළුවන්. ඔකෙදි ප්‍රායෝගිකව ගත්තාම දියුණුවක් හැටියට සලකන්නට පුළුවන් පළවෙනි අධිහර ඒ තමයි පළවෙනි දේ. පළවෙනි දේදී තමන්ට කය පිළිබඳව නිර්වේදය සහ අනාත්ම සංඥාව බහුල වීම තුළ එයාට වඩාත්ම සිත ප්‍රකට වන්නට පටන් ගන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක්. නමුත් අර තමන් කියලා වෙනම තැනක ඉඳලා මේ කය කියන දේ පිටස්තර දෙයක් හැටියට අසුබය හැටියට බලන්න ගියාම මේකත් පිට අනිත් අයත් පිට කියන තැනකින් ඒක හසු වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඒක නොවිය යුතු දෙයක්. ඒක ඒ මට්ටමින් අපි පැවැත්විය යුතු වෙන්නේ නැහැ. ඒ නිසා ඒක මානසිකාරයේ පවත්වනකොට අර තව කෙනෙක් ඉන්නවා. ඒ කෙනා විසින් මෙහෙම බලනවා කියන එක ඇති නොවන විදිහට ඔබ මානසිකාරයේ පවත්වන්න පුරුදු වෙන්න. එතකොට මේ තමයි මේ කයෙහි තියෙන ස්වභාවය. මේ තමයි මේ කයෙහි තියෙන ස්වභාවය. මම කියලා මට ප්‍රකට වෙන මේ කයේ ස්වභාවය මේකයි. ඉස්සෙල්ලා රසුබ කොටස ගන්න. ඊට පස්සේ මේ මම කියලා ප්‍රකට වෙන කයේ ස්වභාවය. මේ අනිත් කෙනෙක් කියලා පේන මේ කයෙහි තියෙන ස්වභාවය කියලා අර ආදේශ කරමින් බලන්න. අර තව කෙනෙක් මේ කය දිහා වෙනම බලාගෙන ඉන්නවා. අර සමහර ලාට කියන්නේ මරණහම තමන්ට පෙනුන අත්දැකීම හෝ සිහි නැති කලම් පෙනුන අත්දැකීම් ගැන කියනකොට සමහර අය අර මනෝභ්‍රාන්තියෙන් විදිහට කියනවා මම දැක්ක මාව මම මගේ මිනිහේ විදිහට තියනවා කියලා. අන්න ඒ විදිහට ඒ විදිහේ ගතියකින් දකින්න එපා. මේක වෙන් වෙනවා කියන තැන ඒ විදිහේ ගතියකින් දකින්න එපා. හොඳටම දකින්න මෙතන මේ කයෙහි තියෙන ස්වභාවයත් අතන පවත්නා ස්වභාවයත් එතකොට මේ කයෙහි තියෙන අනාත්ම ලක්ෂණය ප්‍රකට වීම තුළ මේ කය අසුරු කරගත්ත නාම ධර්මතා ටිකක් කියන තැන ප්‍රකට වෙන්න තමන්ගේ හිත ප්‍රකට වෙන එක ගැටලුවක් නැහැ. ඊට පස්සේ පුළුවන් අර නාම ධර්මතා ටික ප්‍රකට කරගන්න. හැබැයි අර දෙවෙනි තැන නිකම්ම තමන් කියලා වෙනම තැනක ඉඳලා තමන්ට තමන්ගේ කයත් හම්බෙලා අනුන්ගේ කයත් හම්බෙච්ච තැනක ඉන්නවා නම් අපිට අපව සිද්ධ වෙනවා අපි නැගලා තියෙන වැරදි ගහක ආපහු බහැලා හරි ගහේ ආයෙ නගින්න සිද්ධ වෙනවා. ඒ නිසා ආපහු භාවනාව කියන දේ අපිට ප්‍රායෝගිකව ඒ කරමින් සිටි අසුබ භාවනාව හෝ ඒ දේ නතර කරලා ඊට පස්සේ වෙන භාවනාවක් ප්‍රායෝගිකව පුරුදු කරලා අපිට පුළුවන් ඒක ඔස්සේ හිත අරගෙන යන්න. මොකද මේකට හිත තියන්න ගත්ත ගමන් ආපහු අර තමන්ගේ අර වැරදි විදිහට ලැබුණ අත්දැකීමට තමන්ගේ හිත යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ ඒක ඒ විදිහට පොඩ්ඩක් මානසිකාරයේ පැවැත්වුවා නම් මම හිතනවා ඒක හරි කියලා. එතකොට දැන් අර කොටස් විදිහට බලනකොට නම් Taman කියලා ගත්ත තැන කොටසුත් බාහිර කොටසුත් එක සමානයි කියන තැන ගන්න යන්න එපා නිකන් අර ධාතු විදිහට මානසිකාරය කරනකොට ඒ විදිහට හිත පවස්නා සමානාත්මතාවය ධාතු පැත්තෙන් බැලුවට ඒක ගැටලුවක් ඇත්තේ නැහැ. ඊට පස්සේ තව ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා මේ වචනයෙන් සජ්ජායනා කිරීමේදී කේසා කියා පමණක් කිව යුතුද නැතිනම් එහි ස්වභාවය සජ්ජායනා කළ යුතුද ස්වභාවය සජ්ජායනා කළ යුතු නැහැ වේගෙන් කේසාලෝමා කියලා කියාගෙන යන්නෙත් නැතුව හිමීට කේසා කියලා ගොඩාක් වෙලා ඉඳලා ලෝමා කියන්නෙත් නැතුව අර කේසා කියනකොට කෙස්සල අර අපි ගත්ත නිමිත්ත අසුබ නිස්කৃত වර්ණය එහි ගඳ ඒ දේවල් හිතට අරමුණු කරගෙනම කේසා කියන එක කියන්නේ. ඊට පස්සේ ලෝමා කියන කීලඟට කියනකොට ඒ විදිහටම අරමුණු කරගෙනම කියන්නේ. එහි වෙනස් ස්වභාවයන් පිළිබඳව සජ්ජායනා කරන්න යෑමට අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ තමන් ආදරය කරන අය අය ගැන හා තම කය කෙරෙහි පිළිකුලක් නොදැනෙනකොට කල යුත්තේ කුමක්ද? ගැටලු ඇත්තේ කයෙහි නොය තමාගේ ලෙස දැනීම නිසාවෙන් අසුභ භාවනාව සුදුසුද? ඔව් ඇත්තම අසුබ භාවනාව තමයි සුදුසුම. හැබැයි එතනදී භාවිත කරන්න ඕනේ ක්‍රමය තමයි අර අපි මුලින් පැහැදිලි කළා වගේ තමන් කියන තැන තමන් කියන තැන ඉස්සෙල් දකින්නත් එපා. අනුන් කියන තැන දකින්නත් එපා. ඉස්සෙල්ලම දෙතිස් කුණප කොට්ටාසයන්ගෙන් ඔබට වඩාත්ම පිළිකුල දැනෙන අසුබය දැනෙන කොටසක් ගන්න. ඒක ඊටාම පිළිකුල් වෙන ලෙස පිළිකුල ප්‍රකට වෙන විදිහට ඒ පිළිබඳව ඔබේ මනස පුරුදු කරන්න. ඒ කොටස් කීපයක කොටස් 3-4ක එකතුවක් කොටස් 5ක එකතුවක් වෙන්න පුළුවන්. ඒ ටික ඔබ හොඳට මානසිකාරය කරන්න. ඒකිනුත් වඩාත්ම දැනෙන එක කොටස නම් ඒ කොටස හරි කමක් නැහැ. ඒ පිළිබඳව හොඳට අසුබයි කියලා දකින්න. ඒක ඊට පස්සේ තමන් කියාගත්ත කයට ආදේශ කරන්න. එතකොට අපි අරකේ පිළිකුල වඩා ප්‍රකට නැත්නම් වෙන දේ තමයි තමන් කියපු තැන පිරිසුදු බව ප්‍රකට වෙනකොට අර අරක දුර්වල වෙලා යනවා. එහෙම වුණොත් අපි ආයෙ මොකද කරන්නේ? ආයෙ තමන්ට ආදේශ කරන්නේ නැතුව මේ කොටස මෙච්චර පිළිකුල්නේ කියන එක දකින්න පුරුදු ඒක වඩා හිත එතන ශක්තිමත් කරලා තමන්ට ආදේශ කරන්න තමන් කියලා ගත්ත පිරිසුදුයි කියලා ගත්ත සංඥාවට වඩා බලවත් වෙන්න ඕනේ අර අසුභය ප්‍රකට කරගන්න සංඥාව. ඊට පස්සේ තමන් ආදරය කරන කැමැති ප්‍රියමනාප කෙනාට ඒක ආදේශ කරන්න යන්න එපා. ඊට පස්සේ දෙවෙනි පාරට ඒක ආදේශ කරන්න ඔබ යන්න ඕනේ. Tamanta ආදේශ කරලා බැලුවට පස්සේ Tamanta මධ්‍යස්ථ ලෙස දැනෙන අයට. අර අරමුණ එනකොටම ඔබ ඒක අමතක කරලා දාලා වෙන අනිත් දේවල් වලට ආදේශ කරන්න පුරුදු ඊට පස්සේ ඒකේ හිත බලවත් ප්‍රකට වෙන්නේ නැති වුණොත් ආපහු අර අසුබ කොටස ගැන හිතලා ඒ පිළිබඳව හිත පුරුදු කරලා වඩා බලවත් කරලා අතෙන්ට හිත තියන්න. ඒ කියන්නේ Tamanta මධ්‍යස්ථය කියන්නේ. ඒ පිළිබඳව Taman හොඳට අසුබේ තේරුණාට පස්සේ අසුබය පැත්තටම Tamanගේ මනස නිකම්ම බර වෙනවා මෙහෙම වඩනකොට. අපි හිත පුරුදු කරන විදිහට තමයි පේන්නේ. එතකොට අපි කයෙහි සුබ බව ප්‍රකට කරන නිසා තමයි අපිට ඒකේ ඇලීම පේන්නේ. හැබැයි අපි අසුබේ නැවත නැවත බලන්න පුරුදු කරනකොට අසුබේම පේන්න පටන් ගන්නවා. අන්න එතකොට තමන් ප්‍රේමනාප ප්‍රේමනාප බලෙන් හම්බෙන අරමුණු වලටත් හිත තැබුවාම එතන මනාව සිහි පවත්වා ගන්නට ප්‍රායෝගිකව අපිට පහසු වෙනවා. එතකොට ඒක භාවනාව කරන්න පුළුවන් අපිට ඒ විදිහට. ඊට පස්සේ තව ප්‍රශ්නයක් තියෙනවා සතිපට්ඨාන සූත්‍රයේදී මෙම අසුබ භාවනාව ඇතුළු අනෙක් භාවනාවන් උදේවැය දකින්න ලෙස සඳහන් නැත ඒ පිළිබඳව තවදුරටත් පැහැදිලි කළ හැකි වේද එසේම දක්නා පරිදි පිළිකුල් සංඥාව යන ද්වේෂය මූල අකුසල කර්මයක් ඒ ඔබ වහන්සේ දේශනා කළ පරිදි ගැටීම නිසාවේ අසුබය ප්‍රකට වන ලෙසත් මෙම ගැටීම දුරවන ලෙසත් භාවනාව කර යුත්තේ කෙසේදයි තවදුරටත් පැහැදිලි කරන්න කියලා. උදේවැය ප්‍රකට වෙන තැනට මේ භාවනාව ගන්නට නම් අපිට පුළුවන්කම තියනවා අර ධාතු විදිහට මානසිකාරය කරන තැන දක්වාම මේක වඩන්න පුළුවන්කම තියනවා ඊට පස්සේ මේ දෙතිස් කුණප කොටාසයන්ගෙන් නිස්සිත වුණ මෙබඳු කයක් හටගත්ත විදිහ ගැන ඔබට බලමින් විපස්සනාව පැත්තට එතනින්ම පරිවර්තනය කරගන්න පුළුවන්කම තියෙනවා. මේ කය හටගත්තේ මොන හේතු ටික නිසාද? අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාර ආදී ප්‍රත්‍යයෙන් මේ කය හටගත්ත විදිහ ගැන බලමින් උදේ වේ දකින්න පැත්තට බලා ගන්න පුළුවන් පළවෙනියටම අසුබේ බැලීම තුළින් වෙන්නේ සමත කෘත්‍ය, උදේ වේ බැලීම තුළින් සිද්ධ වෙන්නේ විපස්සනා කෘත්‍යයක්. ඒ නිසා සමතයෙන් විපස්සනාවට ඔබට හිතපත් කරගන්නට පුළුවන්කම තියෙනවා ඒ විදිහට බැලීම තුළ. ඊට පස්සේ පිළිකුල කියලා කියන්නේ ද්වේෂ මූලික දෙයක් හැටියට අපිට බොහෝ වෙලාවට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ පිළිකුල කියන දේ අපිට මූලික වශයෙන් ඇති වෙන්නේ අර දේවල් සහ පුද්ගලයන් පිළිබඳව ඇති වෙන පිළිකුල සහ ගැටීම කියන එකත් එක්ක පිළිකුල කියන දේ වඩා ප්‍රකට වෙනවා. දැන් මූලික වශයෙන්ම මේ භාවනාව අපි වැඩි යොත්තේ අසුබ කියන බව දුරු කරගන්නට. ඒකට අසුබය දුරු කරන්න මේ භාවනාව වඩනකොට අපිට සුබ සංඥාව පේන තැනක අසුබය පෙන්වා දීමයි සිද්ධ කරන්නේ. ඒක ද්වේෂයක් නෙමෙයි. ඒක ඒ ධර්මයේ තියෙන යථා ස්වභාවය පෙන්වා දීමක්. පිළිකුල් බව කියන එක ඒ ධර්මයේ තිබෙන යථා ස්වභාවය පෙන්වා දීමක්. එතකොට මේ යථා ස්වභාවය පෙන්වා දීමට කියන්නේ නැහැ. ඒක පිළිකුලක් කියන්නේ. ඒ ධර්මයේ තියෙන ස්වභාව ලක්ෂණය පෙන්වා දෙන එකයි කරන්නේ. මේක පිළිකුල් නිස්සිත දෙයක්. මේක මම මගේ කියලා ගන්නට නුසුදුසු දෙයක් කියන එක තමයි අපි පෙන්වා දෙන්නේ. එතකොට එතන ද්වේෂය කියන දේ ගොඩනගෙන්නේ නැතුව කුසලාරම්මණයක් විදිහට තමයි ඒක අසුරු වෙන්නේ. එතන පටිගිය ද්වේෂය ගොඩනගෙන්නේ නැහැ. හැබැයි ඒක වැරදි විදිහට භාවිත කරන්න ගිහිල්ලා මේක එපා මේක මහා අප්‍රසන්නයි කියලා අර අසෘතවත් ප්‍රත්‍යඥය කය ගැන කලකිරෙනවා කියලා කියන අන්න ඒ වගේ අපි මේක ගැන අනවශ්‍ය විදිහට මේකත් එක්ක ඇලෙන්න ගියාම අර ධර්මතාවය අසුබනිස්සිත ස්වභාවය ප්‍රකට වෙන්නේ නැතුව අපි මේකත් එක්ක ගැටීම ඇති කරගන්නවා කියන එක ගියාම ඒක අකුසල මූලයක්. ඒක එන්නේ වැරදි විදිහට මනස භාවිත කිරීම තුළ. එනිසා මේ කයෙහි තියෙන මේ කොටස් වල තියෙන ස්වභාවය අසුබ ලක්ෂණය තමයි අපි ප්‍රකට කරගන්නේ. ඒක යථා ස්වභාවය අනුව දකින්න දකින කුසල ආරම්මණයක්. එතකොට ඒක අර නුවණින් දැකීමක් සහ නුනුවණින් දැකීමක් කියලා කොටස් දෙකකින් ඕක දකින්න පුළුවන්. පටිගය කියන්නේ නුනුවණින් දකින්න පටන් ගත්තාම. පිළිකුල කියන දේ නුනුවණින් දකින්න පටන් ගත්ත තැනක ඒක පටිගයක් වෙලා අපි අන්තිමේටම කයත් එක්කත් ගැටෙන තැනකටපත් වෙනවා. නුවණින් දකින්න පටන් ගන්න තැනක මේ මෙබඳුම අසුබ දෙයක නේද මේ ලෝකෙට සුබ සංඥාව පවතින්නේ කියන නිර්වේදයේ නිස්ත හැඟීමක් මිසක එයා එතන ගැටීමක් ඇති කරගන්න යන්නේ නැහැ. එනිසා ඒක අපි වෙන් කරගන්න අවශ්‍යයි. ගැටීම දුරු වෙන විදිහට මානසිකාරයේ පැවැත්වීම ඇති කරගන්න. ඒ නිසා තමයි මම උපක්‍රමයක් විදිහට පෙන්වුවේ අර බොහෝ දුරට අසුබ්බය කියන දේ ඔස්සේම ඔබේ මනස අරගෙන ගියොත් ඇතැම් විටක ඒක ගැටීම කියන තැනින් කෙලවර වෙන්න පුළුවන්. ඒ නිසා අර ධාතු මානසිකාරයේ පැත්තටත් හිත බර කරමින් ඒකත් එක්ක හිත මිශ්‍ර කරමින් භාවනාව පටන් ගන්න. එහෙම පටන් ගත්තාම අර ධාතු මනසිකාරයේ පැත්තෙන් හිත හැම වෙලාවකදීම උපේක්ෂා කරනවා ගැටීමකට යන්න නොදී අසුබේ බැලීමෙන් ඇලීම පැත්තෙන් හිත ගලවනවා ධාතු මනසිකාරයේ පැත්තෙන් හිත සාමාන්‍ය උපේක්ෂා தත්ත්වයට පත් කරනවා ඒක ප්‍රායෝගිකව පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමවේදයක් ඊට පස්සේ තව ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා අසුබ භාවනාව වඩනකොට සුඛ සංඥාවක් දැක්කහම එහි අසුබේ එවෙලේම පෙනෙනවා නමුත් සමහරක් වෙලාවට එය මනසට අපහසුාවක් වෙනතෙන් එනවා එනිසා ඒ විදර්ශනාවට අනුව නුවණින් මෙහෙවත් ගැටලුවක් විසඳෙයි කියලා හිතන නමුත් එය කරන්නේ කෙසේද අනුකම්පාවෙන් පහදා දෙන්න කියලා. සුභ සංඥාවක් ඇති වෙන තැනක අපිට සුභ සංඥාව දුරු කරගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. ඉතින් රාගය අධික ලෙස ඇති වෙන අරමුණක විපස්සනාවට හිත නංවනවා කියන එක ලේසියෙන් කරන්න බෑ. හැබැයි අපිට සුභයි හොඳයි කියලා පේන සාමාන්‍ය මට්ටමේ ඇලීමක් ඇති වෙන තැනකදී විපස්සනාව භාවිත කරන්න පුළුවන්කම තියෙනවා ප්‍රශ්නයක් නැහැ. එතකොට එතන විපස්සනාව භාවිත කරනකොට තමන්ගේ පැත්තෙන් හිත පැත්තෙන් තමන් සංකල්පනා වශයෙන් ඇති කරගත්ත අරමුණ පිළිබඳව ඇලෙන බව හොඳින් අවබෝධ කරගන්න උත්සාහවත් වෙන්න රූපාදී ධර්මයන්ගේ හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයත් තමන්ගේ හිත පැත්තෙන් ඒක හොඳයි කියලා ඇසුරු කරන ඇලීම් මිශ්‍රිත සංකල්පයක් කියන දෙක දෙපැත්තෙන් දකින්න පුරුදු වෙන්න. එතකොට රූපේහි යථාර්ථයත් හිත පැත්තේ නාම ධර්මයන්ගෙන් ඔසවා තබන විඥානයේහි සුබ නිශ්චිත සංකල්පයක් දෙකක් කියලා පේනකොට මේ විඥානයේ පැත්තෙන් ගොඩනගන සුබ කියන සංඥාව රූපේ පැත්තට ප්‍රක්ෂේපණය නොකරනකොට විපස්සනාව පැත්තෙන් අපිට එකකින් මිදෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි අපිට විපස්සනාවට හිත පවත්වන්න තරම් එහි විපස්සනාව බලවත් කරගන්න අමාරු නම් ඒ කියන්නේ අරමුණෙහි අපි වඩාත් ඇලෙනවා කියන එක. එහෙනම් අපිට සිද්ධ වෙනවා ඒ අරමුණෙහි තියෙන යථාර්ථ අර අසුබ ලක්ෂණ ටික පෙන්වා දෙන්න. එතකොට ඒක ටිකක් ප්‍රායෝගිකව අපහසු වෙන්න පුළුවන්. මොකද සුබදේ අසුබ හැටියට ඒක යථාර්ථය පෙන්වා දීම අපි කියන අර ඇත්ත තිත්තයි කියලා කියන්නේ. පවත්නා යථාර්ථය කොහොමත් අප්‍රකටයිනේ. ඒ කියන්නේ ඒක ඉස්මතු වෙන්නේ නැහැ. ඒක ඉස්මතු කරන්න හදනකොට ඒක අපහසුවක් හැටියට දැනෙන්න පුළුවන්. හැබැයි දැනුණා කටුවක් කනලා තියෙනකොට කටුව ගලවන්න යනකොට තව කටුවකින් අනිනවනේ වේදනාවක් දැනෙනවනේ. ඒක අපහසුවක් තමයි. හැබැයි අපහසු වුණත් ඒකේ තියෙන අසුබ නිස්කෘත ස්වභාවය පෙන්වා දෙන්නට ඔබ වෑයම් කරන්න උත්සාහ ගන්න. එතකොට අර විපස්සනාවට වඩන්න පුළුවන් தත්ත්වයට ඒක අඩු වෙනකොට ඔබට පුළුවන් විපස්සනාව නැවත භාවිත කරන්න. ඊට පස්සේ මේ චිත්ත රූප මවාගත්තට කමක් නැද්ද? එහෙම ගන්නවා නම් එකම ඉමේ පින්තූරද ගන්න අවශ්‍ය කියලා. චිත්ත රූප දැන් අපි නිමිති විදිහට ගන්න එක සිතින් තමයි ඊට පස්සේ නිමිත් අපි ඔසවා ගන්නෙ. දැන් අපි අර රූපරාමු පෙන්වන්නේ. ඒකට ඒ පෙන්නපු රූපරාමු දිහා බලනකොට සිතින් තමයි අපි ඒ රූපරාමු ඇසුරු කරන්නේ. සිතින් රූපරාමු ඔසවාගන්නේ. ඒ රූපරාමු තමයි ඔබ ඇසුරු කළ යුත්තේ. ඔබට ප්‍රකට වෙන්නේ නැත්නම් ආපහු ඒක ඒක නිමිති විදිහට අතහැරිලා නම් ඒක අඩුපාඩු සහිතයි කියලා තේරෙනවා නම් හරියට මතක් වෙන්නේ නැහැ කියලා අර රූපරාමුව ළඟට ආපහු ගිහිල්ලා ඒ රූපරාමුව හොඳට බලලා ඒක නිමිත්ත අරගෙන ආපහු හිතෙන් පැත්තකට ගිහිල්ලා ඒක මතක් කරගන්න පුළුවන් තැනට ඔබේ හිතපත් කරගන්න. ඊට පස්සේ ඉහත ගැටලුව හා සම්බන්ධ දෙයක් මම ගත්තාම කොටස් දෙකකට බෙදිලා දැනෙනවා එකක් ශරීරය අනෙක අපි හිතමු හිත කියලා මට නොතේරෙන්නේ කය වෙන්ව දැනෙද්දි ඇතුලෙන් එළිය දිහා බලනවා වගේ එතකොට මේ කවුද මේක හරිද වැරදිද කියලා. එතකොට මේ මම ගත්තාම කොටස් දෙකකට බෙදිලා කයයි මම හිතනවා හිතයි කියලා කොටස් දෙකකට බෙදිලා කියලා. එතකොට අර ඔතනදී වෙලා වෙන දේ තමයි අර කය කියන එක වෙනම දෙයක් මේ කය ඇතුලේ පිහිටවගත්ත මම කියලා තව කෙනෙක් හැටියට දැනෙන්න පුළුවන්කම තියෙනවා. කය ඇතුලේ පිහිටියා වූ මම කියන තව කෙනෙක් හැටියට. එතකොට දැන් කොහොමත් කය කියලා කියන්නේ නාම ධර්මයේ නෙමෙයි නාම ධර්මයේ කියන්නේ කය නෙමෙයි මේ දෙක දෙකක්. එතකොට කෙනෙකුට ආත්ම සංඥාව කියන දේ පවතින්න පුළුවන් එක්ක රූපයේ කෙරෙහි අදිමත්ව පවතින්න පුළුවන් එක්ක නාම ධර්මයේ කෙරෙහි අදිමත්ව පවතින්න පුළුවන්. කය ගැන කෙනෙකුට නාම ධර්ම මේ කය පිළිබඳව කෙනෙකුට අනාත්ම සංඥාව වඩා ප්‍රකට වෙන්න පුළුවන්කම තියෙනවා නාම ධර්ම ගැන නැතුව. ඒ කියන්නේ හිත ගැන නැතුව. එතකොට ඒ කය ගැන අනාත්ම සංඥාව ප්‍රකට වෙනකොට යාට කය ගැන හිත තියලා මේ දෙක දෙකක් විදිහට තේරුම් තේරිලා ගිහිල්ලා වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේක දෙකක් හැටියට තේරීමේහි වරදක් නැහැ. කොහොමත් මේක දෙකක් හැටියට තේරිලා කය අතහැරිලා ඊට පස්සේ ස්වභාවයෙන්ම නාම ධර්මයන් පිළිබඳව ආශ්‍රය මේ ආශ්‍රව පවත්නා තැනකට තමයිපත් වෙන්නේ. දෙකක් හැටියට පෙන්වීම ගැටලුවක් නැහැ. හැබැයි ගැටලුව තියෙන්නේ දෙකක් හැටියට පේනකොට මේ කය නම් වූ දෙයක් වෙනම එළියේ තියනවා සහ ඒක දකින්න කෙනා හැටියට වෙනම කෙනෙක් හමු වීම කියන දෙයක්. ඒ නිසා හොඳට දකින්න මේ කායික ක්‍රියාවලිය පිළිබඳව මම හිතනවා දැන් අසුබ භාවනාව වගේ දෙයක් වඩනකොට නම් ප්‍රායෝගිකව මේ කියන தත්ත්වය ඇති වෙන්නේ පළවෙනිම විකල්පය හැටියට යෝජනා කරනවා මම අසුබ භාවනාව කරන එක නතර කරන්න කියලා. අසුබ භාවනාව කරනකොට මේ தත්ත්වය ඇති වෙනවා නම් පළවෙනියටම කරන්නට ඕනේ අසුබ භාවනාව කරන එක නතර කරන එක. ඊට පස්සේ ආනාපාන සතිය කරනකොටත් ඇතැම් අයට මේක ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ඒත් යෝජනා කරන්නේ ඒක එතනින් පොඩ්ඩක් නතර කරන්න කියන එක ස්ථිර වශයෙන් නෙමෙයි. తాවකාලික වශයෙන් මේ භාවනාව නතර කරන්නට අවශ්‍යයි. ඊට පස්සේ ඒකට භාවනාවක් විදිහට ඔබ ප්‍රායෝගිකව භාවිත කරන්න පටන් ගන්න ඕනේ විපස්සනාව පැත්ත. විපස්සනාව පැත්ත. විදර්ශනාව පැත්ත භාවිත කරනකොට අර කෙනෙක් හැටියට හම්බෙන රූපය කියන තැනත් කෙනෙක් හැටියට කෙනෙකුට ඇසුරු වෙන හිත කියන පැත්තත් තමන් කියන තැනත් පවත්නා ඒ ස්වභාව ලක්ෂණ මනසකාරයේ පවත්තන්නේ. මම ඉස්සෙල්ලා අර විදර්ශනාවට ආධුනිකව ප්‍රවේශ වෙන කෙනෙකුට කොහොමද කියන එක ගැන කතා කළා. එයා ඉස්සෙල්ලම රූපය ගැන ඉගෙන ගන්නවා. ඊට පස්සේ වේදනා සංඥා සංකාර විඥාන ගැන ඉගෙන ගන්නවා. ඉගෙන ගන්නවා කියන්නේ පිළිබඳව දැනුමක් ඇති කරගන්නවා. දැන් එයා ස්කන්ධ පිළිබඳව මානසිකාරය පවත්නවා. Taman කියන තැන පේන්නේ මෙබඳු ස්කන්ධයන්ගේ හට ගැනීම. ඇහැ රූප සහ විඥානයේ හට ගැනීමක් කියන එක. මේක හටගෙන නිරුද්ධ වෙන දෙයක් කියලා ප්‍රකට කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ විදිහට ස්කන්ධ වශයෙන් හෝ ධාතු වශයෙන් හෝ ආයතන වශයෙන් හෝ භාවනා කිරීම තුළ එයාට ප්‍රායෝගිකව අර අසුබේ පැත්තෙන් නොයා ආනාපාන සතිය පැත්තෙනුත් නොයා සමතේ පැත්තට ඉඩ කඩක් නොකිය එයාට අවශ්‍ය අර්ථය සම්පාදනය කරගන්න තැනට එයාගේ භාවනාව ඒ මනස අරගෙන යන්න පුළුවන්කම තියෙනවා ඊටාම ප්‍රායෝගිකව. එනිසා ඒ මනස එතෙන්ටපත් කරගන්න උත්සාහවත් වෙන්න අර විදිහට නැවත නැවත දැනෙනවා. නැවත නැවත ඒ විදිහට දැනෙනවා නම් දෙකක් විදිහට ඒක ඒ විදිහට භාවිත කරන්න උත්සාහවත් වෙන්න දෙකක් විදිහට දැනෙන එක මහා මේ අපහසුවට සහ එහෙම නැත්නම් මේ පුදුමයට කාරණාවක් හෝ ඒක වැරදිම කියන තැනක් ගැන නෙමෙයි මේ කියන්නේ. ඒක වැරදි විදිහට කෙනෙකුට ඇති වුණොත් ඒක වැරද්දක්. ඒක නිවැරදි ඥාන දර්ශනයක් එක්ක ඇති වුණොත් ඒක හරි දෙයක්. හැබැයි මේ ඥාන දර්ශනය එයාට ඇති වෙනවා නම් එයා ඊට පස්සේ එයා දන්නවා රූපයක් නාමයක් පැවැත්ම අනිත්‍ය වශයෙන් දැකගෙන එතනින් ඉදිරියට කරගෙන යන නුවණ එයාට නිකම්ම ප්‍රකට වෙනවා. මොකද මේ මට්ටම එන්නේ එයාට නුවණකුත් එක්ක නිසා. හැබැයි නුවණක් නැතිව කෙනෙකුට එනවා නම් එයා මේ භාවනාව අසුබ භාවනාව හෝ කය පිළිබඳව හෝ සිහිය පවත්වපු විදිහේ වරදක් තියෙනවා. ඒ වරද තමයි අර Taman කියලා වෙනම කෙනෙකු විසින් මේ කය දිහා බලාගෙන ඉන්න විදිහට බලාගෙන සිටීම. ඒක ඒකේ විදිහට භාවිත කිරීම තුළ තමයි බොහෝ විට එබඳු තැනකට හිතපත් වෙන්නේ. එනිසා තමයි මම කිව්වේ අපිට සිද්ධ වෙනවා එකකින් ආපහු පල්ලෙහාට බැහැලා අලුතෙන් වෙන පැත්තකින් ඒක පටන් ගන්න කියලා. ඒ නිසා විපස්සනාව පැත්තට ඒක නැඹුරු කරලා ඒ පැත්තෙන් තමන්ගේ මනස අරගෙන යන්න ඔබ උත්සාහවත් වන්න. එතකොට ප්‍රායෝගිකව භාවනාව ඔබට දියුණු කරගන්න පුළුවන්කම තියෙනවා. මොකද අපි අවශ්‍ය වෙන්නේ නිවැරදිව අපේ ඉලක්කය කරා ගමන් කරන්න. ඉලක්කය බවට පත් වෙලා තියෙන්නේ මොකක් හරි භාවනාවකින් කොතනක හරි තැනක අපි ගිහිල්ලා හිත එකඟ කර ගැනීමක් හෝ ධානයක් කියන තැනක නතර වීමක් නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ යථාර්ථය ප්‍රත්‍යක්ෂ කිරීමක් සෝතාපට්ටි මාර්ගයේ හෝ උපදවා ගැනීමක් එනිසා එතෙන්ට යෑම සඳහා ඔබ ප්‍රායෝගිකව අර විදිහට අපිට තව පැත්තකින් පුළුවන්කම තියෙන උත්සාහවත් වෙන්න එතකොට ඒක ඊටාම පහසුවෙන් ඒක කරගන්න පුළුවන් ඊට පස්සේ තව ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා මේ වෙලාවේ සුදුසු නම් මේක පැහැදිලි කරන්න කියලා මේ ලක්ෂණ රස පච්චපට්ඨාන පදත්තාන කියලා විදර්ශනා කරන ආකාරයේ යම්කිසි ධර්මයක ලක්ෂණ රස පච්චපට්ඨාන පදත්තාන කියලා ආකාර කිහිපයක් තියෙනවා. එතකොට අපිට ඒ ලක්ෂණ රස පච්චපට්ඨාන පදත්තාන පිළිබඳව මනසිකාරයේ පවත්වන්න පුළුවන්කම තියෙනවා. ඒක හැබැයි අපිට විපස්සනා තමයි ප්‍රධාන වශයෙන්ම කතා කරන්නට ඕනේ. මොකද ඒ ඒ ධර්මයන්ගේ ලක්ෂණය මොකද්ද? රසය මොකද්ද? පච්චපට්ඨාන බදත්තාන කියන්නේ මොනවද කියලා. ඒ කියන්නේ ඒකේ ලක්ෂණය, ඒ වගේම කෘත්‍ය වැටහෙන ආකාරය, කෘත්‍ය රසය කියලා අපි කියනවා. ඒක වැටහෙන ආකාරයක් තිබෙනවා. ආසන්න කාරණාවක් තියෙනවා. එතකොට මේ වගේ දේවල් අපි විපස්සනාවේදී තමයි භාවිත කරන්නේ. අසුබ භාවනාවේදී අපි කොටස්වල ලක්ෂණ රස පච්චපත්තාන පදත්තාන නෙමෙයි ඇසුරු කරන්නේ වර්ණය ඊට පස්සේ ගන්ධය ඒ වගේම අවකාශෝකාස ආදී වශයෙන් මේ පවත්නා තැන සහ ඒ පරික්ෂිප්ත භාව ආදී පිළිබඳව තමයි අපි අසුබ භාවනාවේදී අවධානයක් යොමු කරන කරුණු බවට පත් වෙන්නේ. විපස්සනාවේදී ලක්ෂණ රස පච්චපට්ඨාන පදත්තාන කියන දේ පිළිබඳව අපේ භාවිත කරන ආකාරයත් ඒ වගේම අර්ථකථන ක්‍රමවේදයක් විදිහට යම් කිසි වස්තුවක් දැන් දැන් අපි හිතමු මම සීලය පිළිබඳව පැහැදිලි කිරීමක් කරනවා. එතකොට සීලය පිළිබඳව පැහැදිලි කිරීමක් කරනකොට ඒ පිළිබඳව ඒකේ සීලේහි ලක්ෂණයක් තියෙනවා. රසයක් තියෙනවා. පච්චපට්ඨානයක් තියෙනවා. පදත්තානයක් තියෙනවා. එතකොට ඒ වගේ විශ්ලේෂණ ක්‍රමවේදයක් විදිහටත් ලක්ෂණ රස පච්චපත්තාන පදත්තාන කියන වචන ටික භාවිත වෙනවා. විදර්ශනාවේදී ප්‍රයෝගී කරගන්නේ ඒ විශ්ලේෂණ ක්‍රමවේදයම තමයි. හැබැයි මානසිකාරයේ පැත්තෙන් තමයි ඒක අපි භාවිත කරන්නේ. එතකොට මේක මේකයි ලක්ෂණය මේකයි රසය මේකයි පච්චපත්තාණය මේකයි පදත්තාණය කියලා අපි වෙන වෙනම මෙනෙහි කිරීමක් විදිහට නොකලත් අපිට පුළුවන් මේ ධර්මයේ පිළිබඳව නිවැරදිව විශ්ලේෂණය කරගන්න. ඒ ඔස්සේ ඒ කාරණාව අපිට සම්පූර්ණ කරගන්න පුළුවන්කම තියෙනවා. එනිසා ඒක අපි විපස්සනා අවස්ථාවේදී ඒ පිළිබඳව අපි කතා කරමු ඒකේ තියෙන ප්‍රභේද පිළිබඳව. පචපංචකයේ වදන විට පටවි වශයෙන් ආහාරයෙන් හටගත් බව සත්පුද්ගල භවින් තොර බව දකින අතරදී එහිදී කෙස් වශයෙන් අරමුණු කරද්දී එහි අසුබය අරමුණු කිරීම નિවරදිද? ඔව් කෙස් වශයෙන් අසුරු කරනකොට අපි අසුබ භාවනාව වඩන්නේ රාගය යටපත් කිරීම සඳහා නම් ඔබ කල යුත්තේ පළවෙනියටම අසුබේ වැඩිම තමයි. අසුබේ පැත්ත විතරක් වෙනෙහි කිරීම. ඒ කියන්නේ දැන් සත්පුද්ගල භවින් තොර කියන එකටත් වැඩි ඉඩක් දෙන්න එපා. ඒ වගේම මේ ආහාරයෙන් හටගත්තයි කියන එකට ඉඩක් දෙන්නත් එපා. එහි තියෙන අසුබ පිළිකුල් වර්ණ නිස්සිත ඒ වර්ණ ගන්ධාදී ලෙස එහි පවත්න අසුබ ලක්ෂණය. අසුබ සංඥාවට විතරක් ප්‍රමුඛතාවය දෙන්න. ඒ රාගය යටපත් කිරීම. ඊට පස්සේ අපි ඒක කලාප සම්මර්ෂණයක් පැත්තට ගන්නවා නම් විතරක් ඔබ ගන්න පටවි ධාතුව අධිමත්ත කොටසක් ඒක කේසා කියලා කියනකොට පටවි ධාතුව අධිමත්ත කොටසක් ඒ පටවි ධාතුව අධිමත්ත කොටස මේ විදිහට කයෙහි ඉපදුනේ මේ ආදී ප්‍රත්‍ය සමவாய නිසාය කියලා ඒ පිළිබඳව ඔබ දකින්න පුරුදු වෙන්න කලාප සම්මර්ෂණය පැත්තට ඔබේ මනස නැඹුරු කරනවා. අසුභයේ පැත්තෙන් ඒක වදනකොට අනිවාර්යයෙන්ම කළ යුතු දේ තමයි අසුභ සංඥාව දියුණු කිරීම ඒක කලාප සම්මර්ෂණයේ පැත්තට නොතබා. එතකොට අපි අර මුලින් කිව්වා වගේ කලාප සම්මර්ෂණයේ පැත්තෙන් යම් තාක් දුරකට මේ ඒ කියන්නේ අසුබේ පැත්තෙන් හිත අපි යම් මට්ටමකට සීමාවකට ගත්තා නම් ඊට පස්සේ ඒක ඔස්සේම යන්නේ නැතුව ඔබට පුළුවන් අර විදිහේ කලාප සම්මර්ෂණයක් ළඟට අරගෙන යන්න. ඒක ප්‍රායෝගිකව ඊට පස්සේ විපස්සනාවට භාවිත කරන්න පුළුවන්කම තියෙනවා. ඒක පහසුයි සහ ඒක තමයි කළ යුතු ක්‍රමවේදය. හොඳයි එහෙනම් කාල වේලාව ඉක්මලා තියෙන නිසා අපි අද දවසට වැඩසටහන අවසන් කරමු. කල්පනා කරගන්න සද්ධර්ම ශ්‍රවණය කරගෙන යෝනිසෝ මනසිකාරයේ පවත්තල වටිනා කුසලයක් හැමදිනම සිද්ධ කරගන්න තියදුනා. මේ සිද්ධ කරගත්ත කුසලය අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේටත් අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේටත් ස්වාමීන් වහන්සේලා දෙනමතුම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතුපනිස් වේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. මේ ස්ථාන අධිග්‍රහිත ඉෂ්ඨකාරකාදී සියලු දේවගණ සමූහයා මේ පින් සතුටින් සාධනා දෙන අනුමෝදන් ලබස්සා දෙවියන් තමා මහ නිවනින් සැනසෙන්නට මේ කුසලයේ හේතුපනිස් වේම වේවා කියලා සාදු කියලා දෙවියන්ට පිරිනමන සාදු සාදු